කාරණා. නීවරණ ඇති වෙන්නේ මෙන්න මේ தත්වයටදී බොජ්ජංග ධර්ම පහළ වෙන්නේ මෙන්න මේ தත්වයටදී කියලා. ඒ ඒ දේවල් පහළ වීමට අවශ්‍ය ආහාර කිට්ටුම මේ පෝෂණය මොනවද කියලා සඳහන් කරලා සඳහන් කරන සූත්‍රයක්. කය ආහාර මත රඳා පවතිනවා කියන නිදර්ශනය ගන්න නිසා සූත්‍රයේ සඳහන් කර තියෙන කාය සූත්‍රය කියලා. ඉතින් මේකෙදී සරුවචනාන්තය කෝච බික්කපේ ආහාරෝ අනුප්පන්නස්වා සමාධි උපේක්ඛ සම්බොජ්ජංගස උප්පාදාය. මහන්නේ මේ නෝඋපන්නා වූ තාමමතු නොඋනා වූ උපේක්ෂා සම්බොජ්ජංගේ නැත්තම් උපේක්ෂාව බෝධිංගයක් වෙන තාලට මෝරවා ගැනීම සඳහා මොකද්ද කිත්තුම ආහාරේ. එහෙම නැත්තම් උපදුනා වූ බොජ්ජංග සමාධි මේ උපේක්ෂා සම්බොජ්ජංගය දියුණු බවුණු කර ගැනීමට භාවිත බහුලීගත කරගන්න මොකද්ද කිට්ටුම ආහාර. ඉදී සර්වඥාන් සඳහන් කරනවා අත්ති භික්ඛවේ සම උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා. උපේක්ඛා සම්බොජ්ජංගය ඊස්තාවන ධර්ම කියලා જાතියක් කියනවා කියලා ලෝකේ. ඒක තහවුරු කරගන්න ධර්ම જાතියක් කියනවා ඨානීය ධර්ම. අන්න ඒ සම්බන්ධයෙන් යෝනිසුමනසිකාර්ය වඩා වර්ධනය කිරීමයි සරුවචනාංශය දෙන කික්කෙටි සරල ඍජු උත්තරේ. එනම් මේ බොජ්ජංග ධර්ම තහවුරු කර ගැනීම සඳහා උදව් වෙන ධර්මයන් කෙරෙහි නුවණින් සලකා බැලීම. යෝනිසුමනිස්කාරය යොමු කිරීමයි සරුවචනාංශය සඳහන් කරන්නේ. ඒ නිසා අදහස් වෙනවා මේ බොජ්ජංග විශේෂයෙන් කියනවා නම් අපි මේ සාකච්ඡා කරන උපේක්ඛා සම්බොජ්ජංගය අර කලින් සඳහන් වෙච්ච සතිය, ධම්මවිචේ, විරිය, ඒ වගේම පීති, පස්සද්දි සමාධි කියන ධර්ම ඇති වුණත් මේ දේ හොඳට අනෙකුත් දේවල් වලින් වෙන්කර තන වර්ධනය කරගන්න වඩා වර්ධනය කරගන්න තන වඩන්ඩ යෝගාවචරය විසින් අනුග්‍රහ කටයුතු. ඒ නිසා යෝගාවචරය උපේක්ෂාව පිළිබඳව කරුණු කාරණා දැනගත යුතුයි නැත්නම් හොඳට උපේක්ෂාව ගැන දන්නා ගුරුවරයෙක් ඇසුරු කළ යුතුයි. අනේ දෙකටම උදව් වෙන්නයි අපි මේ මේ කාරණා සාමාන්‍ය බෞද්ධ භාවයේ පිනිස ඉදිරිපත් කරගන්නේ. ඉතින් මේ වගේ කරනකොට අපි කලින් ඒ ඒ චෛතසික ධර්ම කතා කරනකොට ඒ පිළිබඳව වැඩිපුර දැනීමක් ලබන්නට. එහෙම නැත්නම් බෞද්ධ භාවයේ පිනිස අටුවාචාරින් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද මේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන කාරණා තමයි ඉස්රායින් කියාගන්නේ. එහෙමනම් උපේක්ෂාව කියන මේ චෛතසිකයේ తත්‍ර මජ්ජහත්තාවේ කියලත් මේකට සඳහන් කරනවා. මැදිහත් බව කියලා සඳහන් කරනවා. ආනේ මැදිහත් භවයේ ලක්ෂණය මොකද්ද? එයින් අදහස් කරන්නේ සතියෙන්, ධම්මවිචයෙන්, වීරියෙන් මේක වෙන් වෙන්නේ කොහොමද? ප්‍රීතියෙන්, පස්සද්ධියෙන්, සමාධියෙන් මේක වෙන් වෙන්නේ කොහොමද කියලා ඒක වෙන්කොට හඳුනා ගැනීමයි කරන්නේ. ඒක හරියට කියනවා නම් අපි මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්නවා. පිම්බීමෙන් හැකිලිමෙන් කොට දැනගන්නකොට පිම්බෙන වෙලාවේදී මේක හැකිලිම නෙමෙයි පිම්බීමයි කියලා දැනගන්න ඒකට ආවේනික ලක්ෂණයක් තියෙනවානේ. ආනේ ලක්ෂණේ. දැන් අපි පිරිසම ගමනක් යනකොට ඒ හතරමඟ තියෙන ඒ ආරක්ෂක කපොල්ලක් දැක්කොත් එක එකනා එක එකනා අනිත් අයගේ වෙන්කර දැනගන්න එක එකනට එක එකනට හැඳුනුම් පත්‍රයක් තියෙනවා. අංකයක් තියෙනවා. ඒක පරීක්ෂා කරුවාට පස්සේ මුණ දිහා බලපුවාම ආ මෙයා තමයි මේ කියලා වෙන් කරගන්න පුළුවන්. ආන්නේකට ඒක තමයි ලක්ෂණය. ඒවක තමයි ඒ ඒ විදිහට උපේක්ඛාවේ ලක්ෂණයේ වශයෙන් සඳහන් කරන්නේ සමවාහිත ලක්ෂණ කියලා. එකට කටි ඔක්කොම ගොනු කරගන්න පුළුවන් ශක්තිය තමයි උපේක්ෂාවේ තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් උපේක්ෂාව හිතේ බලපවත්නකොට අනිකුත් චෛසික ධර්ම තම තමන්ගේ මති මතාන්තර වල යන්න දෙන්නේ නැහැ. ඔක්කොම එකට පිටු කරගන්න පුළුවන් ශක්තිය. එකට ගලන, එකට ගමන් කරන සමවාහිත වාහනය වාහිනවයි කියලා කියන්නේ ගලනවා මෝදු වෙනවයි කියන එක. ඒක සමාකාරව මෝදු වෙනවා. හතර අතේ දුවන ගතියක් නැතුව ඒ ඒ චෛතසික හොඳට මේ උපේක්ෂාවට කීකරු වෙලා උපේක්ෂාව කියන දේ අහගෙන යන්න පුළුවන් ශක්තියක් එනකොට තමයි අපිට කියන්න පුළුවන්නේ එකම දිහාවට හිත නැඹුරුවක් ඇති වුණාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ උපේක්ෂා හිතක් කියලා. ඒකටම මේ පටිසංඛාන ලක්ෂණය කියලත් කියනවා. පටිසංඛානය කියලා කියන්නේ ඒ ඒ වගේ පිරිසම එක දිහාවට හැරුණට පස්සේ හරි ලේසි විනිශ්චයක් කරන්න. ඔක්කොමලා එක හඬින් කියනවනම් අපි ඔක්කොම මේ වැඩේ කරමු කියලා ඊට පස්සේ හරි ලේසි පිරිසටම වුණත් නැත්නම් පිරිසේ නායකත්වය දෙන කෙනාට වුණත් මම හොඳයි හිරු දිනාගේ මනාලේ පරිදි අපි යන් අපි එහෙම කරමු එන දෙයක් අපි බලාගමු කියලා කියනවා වගේ ඒ ප්‍රතිසංකහණය ඥාණය විශේෂයෙන්ම තීන්දුවකට තුරු දෙන ඥාණයක් බොහෝම ලේසියෙන් පහළ වෙනවා පහළ කරගන්න පුළුවන් කියනවනම් දිගට ඇදිච්ච මිනිමෙරුන් නඩුවක් හෝ වගේ දෙයක අවසානයේ ඒ විත්‍ය පස්සෙන් අහනවා ඕනේද කියලා මේ ජූරියක් ඉතින් ජූරියක් ඕනයි කියලා කිව්වොත් ඒ ජූරියේ ඉන්න ඔක්කොමලා එක හඬින්ම මොනාර විනිශ්චය දුන්නොත් විනිශ්චයකාරතුමාට එච්චර බරක් එන්නේ නැහැ. එච්චරම අමාරුවක් නැහැ. විනිශ්චයකාර දේශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජූරිය තීන්දුව අනුමත කරන එක විතරයි තියෙන්නේ. ආන්නේ වගේ තමයි උපේක්ෂාවට හිත යෙදුනට පස්සේ මේ එතන විනිශ්චයක බරක් එන්නේ නැහැ. මේක හරි වටිනා ලකුණක් බොහොම විස්තර සාකච්ඡා කරන්න පුළුවන්. යම් තැනක කාරණා කාරණා හොඳට දන්නවනම් ඒක එහා පැත්ත මෙහා පැත්ත දෙකම දන්නවනම් අපි විනිශ්චයකට තක්කු මුක්වක් නැහැ. හදිසියක් නැහැ විනිශ්චය ඉබේම සිද්ධ වෙනවා. අපි යම් තැනක විනිශ්චයක් ඉක්මන් කරනවා නම් අනිමට කොහොම හරි මේක ඉක්මනට කියලා දෙන්න අනිමට කොහොම හරි මේක විනිශ්චය කරලා දෙන්න කියලා කියනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම අපිට ඒ සිද්ධිය පිළිබඳ ඇතුල් පැත්ත පිටපැත්ත පිළිබඳ දැනුමක් නැතිකමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට තමයි මේ තදියමක් එන්නේ. ඉක්මන් කරන්න හදාගන්න. විනිශ්චයක අවශ්‍යතාවයක් මතුවේ. කාරණා කාරණා හොඳට දන්නවනම් ඇත්තටම විනිශ්චයක අවශ්‍යතාවයක් නැහැ. මේක සාමාන්‍ය පෞලක එහෙම නැත්නම් අපි ගත්තොත් ආයතනයක නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයක වගේ තීන්දුවකට සම්බන්ධ කරලා කියනවනම් සමාජලාවට ඔය භාවනා මධ්‍යස්ථාන වලට බොහොම දුර දිග ගෙවන රට රාජ්‍ය වලින් ඇත්තු වෙනවා. එහෙම නැත්නම් බොහොම කල්ලාතු දින වකවාණු වෙන් කරගෙන ඇත්තු වෙනවා. ආවට පස්සේ ඒ ළඟ ඉන්න යෝගාවචරෙක් එක්ක ගැටෙනවා. එනකොට එන්නේ බොහොම කවුරුවෙන් තමයි. නමුත් ඇතුළට ආවට පස්සේ උන කවුරු හරි එක තියෙන අඩුපාඩුමක් කළා ගැටිලා ඉතින් දුවගෙන එනවා. මං හිතනවා මේක මෙහෙමයි මෙහෙමයි කියලා බලනකොට අසවලත් එක්කන කොහොමදක්වත් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම යන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි මේකට තීන්දුව කරන්න ඕනේ කියලා. මේ බොහොම දැවෙන උණුසුම් ප්‍රශ්නයක් අරගෙන තමයි එන්නේ. ඒක ඔය එනේන තාලෙට විනිශ්චය කරගෙන ඉන්නෝකේ ඉන්නත්තන්ට එච්චරම විවේක තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. ඒක ඒකට මතක් කරන් තියෙන්නේ දැන් මේ වෙලාවේ මේ උණුසුමක් තියෙනවයි කියලා කියන්නේ, තක්කමුක්කක් තියෙනවයි කියලා කියන්නේ ඔය දෙපැත්ත දැනගෙන නැහැ. ඒක නිසා මනාප තීන්දුවක් ගන්න. නමුත් එකක් කිය හැකි ඔය කලබල හිතකින් ගන්න තීන්දුව yaad දෙන්නේ නැහැ. පොඩ්ඩක් නිවෙනකන් ඉඳලා බලන්න. ඉඳුණාට පස්සේ ওই තීන්දුව ගන්නේ නැහැ. මන්ට මේක කියනකොට හිතෙන්නේ මේ ප්‍රශ්නේ පැනලා යන්න හදනවා. එහෙම නෙවෙයි මටනේ තේරෙන්නේ මමනේ දැවිලා ඉන්නේ. මට ඉක්මනට තීන්දුවක් ඕන. ඉතින් මොකද කරන්නේ? වේදනාව තියෙන එක නා, සෝදාව තියෙන එක නා තමයි ලෙඩේ තියෙන එක තමයි කේන්ද්‍රි ගන්න. නමුත් භාවනා මධ්‍යස්ථානයේ දුරන එකකට එහෙම ලෙඩක් නැහැ. ඉතින් යහට කේන්ද්‍රි ගන්න ඕන කමක් නැහැ. යා කියනවා එහෙනම් පොඩ්ඩක් ඉඳලා මේක අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් ඉඳලා යන්න. නෑ නෑ මම යනවා. එහෙනම් යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් පණිදාගම මොනවා හරි ප්‍රශ්නක් වෙච්චාම මේ ශාංශ කියන්නේ මේ ඉස්සරහා ගේට්ටු ඇරලා තියෙන්නේ කැමැත්තක් තීන්දුව කරගන්න කියන. ඒක වහලා නැහැ. මට තීන්දුවක් දෙන්න ওই කලබල බෑ. මම හැමිට ප්‍රශ්නේ හොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කාට හරි යන්න ඕන යන්න. ආහනේගේ අදහස් වෙන්නේ මොකද්ද? අපිට යම් වෙලාවක මොකක් හරි පිළිබඳව තීන්දුවක් පිළිබඳ තදබදයක් ආවනම් මේ වහාම තීන්දුව කරන්න දැන් තීන්දුව කරන්න. අහවල් දෙවෙන්ටේ සලා තීන්දුව කරන්න කිව්වනම් අනිවාර්යයෙන්ම තණ්හා මාන දිට්ඨි තුනෙන් එකක් වැඩේ. සිද්ධිය හොඳට අගමුණ මැද බලන්න ගියොත් විනිශ්චයක් ඕන වෙන්නේ නැහැ. ඉබේම විනිශ්චය එනවා. ඒ ස්වභාවික විනිශ්චය එනවා. එසකොට අර වගේ තක්කමුක්කක් නැහැ. ඉතින් එතකොට අපිට කිය හැකි ආන්නේ විදිහේ විනිශ්චයක් එනකන් කාරණා කාරණා තමා විසින්ම ඉස්මතු වෙනකන් හෝ සොයා බලනකන් ඉන්නවනම් ඒ කියන්නේ උපේක්ෂාවට තැන දෙනවා කියන්නේ. එතකොට ඒ තීන්දුව yaad වෙනවා. අන්න එකයි ඒකේ තියෙන වටිනාකම. එතක ඉවසන්න පුළුවන් නම් තීන්දුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අර කියන තද්ද තක්කමුක්කුව තද්ද තද්ද පදේ බහිනවා. විනිශ්චය පිළිගන්න පුළුවන් yaadෙනවා. එහෙම නැත්නම් ඉක්මන් වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම පක්ෂග්‍රාහීත්වයක් එනවා. අන්න ඒක තාමත් පරිසම් වෙන්න ඕනේ ස්ථානවල ආයතනවල පවුල්වල ප්‍රධානී මේ විනිශ්චයක් yaadෙන්න නම් බොහොම විවේකීව විනිශ්චය කරන්න. ඒ නිසා නාඩු ඇති වෙන තරම් වේගෙන් විනිශ්චය ඉස්සර වෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම නීතිය හැටි තමයි. ඔය කොච්චර කලබලෙන් නඩු දැම්මත් තීන්දුව එනකොට પરම්පරා දෙකක් විතර ගිහිල්ලා. නඩුව ඉදන් නඩුවලේම නියපොත්ත දානවා. අන්න ඒකට හේතුව මේ උපේක්ෂාවට තන දීම නිසායි. ඒ නිසා අපිත් තීන්දුව කරගන්න ඕනේ මොනවාර දෙයක කලබලයක් තක්කමුක්කක් අඩිමුඩියක් ආවනම් ඒකට හේතුව தત્ත්වේ තාම පැහැදිලි නැහැ. தત્ත්වේ තාම දැනගනත් නැහැ. දැනගත්තනම් කඩමුඩියක් එන්න දෙයක්වත් නැහැ. ඒකට මේ අනියමාර්ථයෙන් මම මේ මතක් කරේ. අන්න අර විදිහට මේ සමවාහිත ගතිය එහෙම නැත්නම් පරිසංකාන ලක්ෂණය දන්නවනම් අපි තීරුම් ගන්න ඕනේ අපේ ප්‍රශ්නාවට අපි අනුන්ට කලබල කරලා කෑකොස්සන් ගහන්න යන්නත් නරකයි. පොඩ්ඩක් ඉවසන ගතිය. ඒ නිසා උපේක්ෂාව දිනු කරුවට පස්සේ ඇත්තටම කියනවා නම් මුළු ගෙදරම එක මිනිහෙක් උපේක්ෂාව දිනු කරුවොත් ඇති මුළු පවුලෙම ප්‍රශ්න විසඳෙනවා. ආයතනයේ ප්‍රධානී උපේක්ෂාව දිනු කළා කියනවා මුළු ආයතනෙම සැනසෙනවා. ඒකයි ඔය සරුවචනාංශේ මේ බුදු වෙන්න ඉස්සරළම දකින්නට කිව්වේ නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාවිතා නිබ්බුතානූන සානාරි යස්සායස්ස ඉදිසෝ පති ඒකේ සාගත මේ දකින්න අනේ මෙහෙම නිමිච්ච මිනිසෙක් ඉන්න පුතෙක් ඉන්න අම්මා සැනසෙනවා ඇති මෙහෙම දරුවෙකුට පියෙක් වෙච්චි මේ මේ පිතෘතේදී පියෙක් සැනසෙනවා ඇති මෙවැනි කෙනෙක් ආශ්‍රය කරන පතිනිය සැනසෙනවා ඇති කියලා මොකද දකින්නකොටම දෙන බුදුමාහාර උපේක්ෂාව තියෙන කාටවත් කුප්පන්න බෑ කාටවත් අවසන්වත් බෑ නිබ්බත පද කියලා කියනවා. ආන්නේ වගේ තමයි උපේක්ෂාව දිනු කරාට පස්සේ ඒක මේ වාහනයකදී ෂොක් ඇබ්සෝබර් එක වගේ. හොඳ ෂොක් ඇබ්සෝබර් තියෙනවා නම් සාමාන්‍ය පොඩි හැලහැප්පිලි පාරක වුණත් කිසි ප්‍රශ්නයක් නැතු වෙනවා සස්පෙන්ෂන් හොඳයි. එහෙම නොවුනොත් ඔය දිරච්ච බර කරත්තයක් ගල්වල පාරක යනවා වගේ එහාට යනකොට ජරස් ගන්නවා මෙහාට යනකොට බරස් ගන්නවා. ඒකවල තමයි බොහොම අමාරු මේ ගමන. ඉතින් අර භාවනා ජීවිතයේ මුලදී ඒ බර කරත්තයක් ගල්වල පාරක යනවා වගේ තමයි හරියට එහාට දඟලනවා මෙහාට දඟලනවා චරබර ගගා යන්නේ. අන්තිම වෙනකොට සර්වඥයන් සඳහන් කරනවා මේක ධර්ම රතයක්. ඒක ඒකාන්ත නිසද්දයි. අනිවාර්යයෙන්ම නිවන තමයි ගෙනියන්නේ. ඒ ධර්ම රතේ Tamanට වාඩි වෙලා ඉන්න එක විතරයි තියෙන්නේ. මොකද එතකොට මේ වොජ්ජංග ධර්ම වැඩිලා මේකෙන උපේක්ෂාව එන්න පටන් ගන්නකොට ගමන බොහෝම සාන්ත ගතියක් එනවා. ඒ සම වාහිත ගතිය. ඒ කියන්නේ දෙපැත්තෙන් ගියක එකක් තමයි මේ පරිසරයත් එක්කත් පිළිසත් එක්කත් හොඳට yaadena පෑහෙන සීහෙන ගතියනවා. පුද්ගලයා ඇතුළත තියෙන චෛසික ධර්මත් ඒක දිහාවටම ගොනුවක් යනවා. ඒක තමයි ලක්ෂණය. රසයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ අනධික නිවාරණ රස. උච්චාවච භාව ඇති කරන්න දෙන්නේ එකකින් ගොඩාක් වැඩිලා එකකින් ගොඩාක් අඩු වෙලා වගේ අවුල් සහගත කටිකට එන්නේ නැතුව දෙක සමබර කරගෙන යන ගතිය. උච්ච භාව අධික භාව මේ උච්චාවච භාව නැතුව සමව පවත්වාගෙන යන තියෙනවා. ඒ වගේම තියෙනවා ඒකට පක්කපාතු පච්ඡේදන රස කියලා පක්ෂපාතීත්වේ නැති කළා දාන. කිසිම වෙලාවක තමන් ගන්න විනිශ්චයේදී අසවලාට මම පක්ෂපාත වෙන්න ඕනේ මෙයාට මේකෙන් රිදවන්න ඕනේ මෙයාට මේක කියන අහන්න ඕනේ කියන ඒ පක්ෂපාතීත්වය සම්පූර්ණයෙන්ම කළා දාන උපේක්ෂාව ආවට පස්සේ දැනගන්නවා එහෙම විනිශ්චයක් කළොත් මේ තීන්දුව yaadෙන්නේ නැහැ කවදා හරි ඕක ඇපිල් කෝට් එකට එනවා නැත්තම් නැවත ওই නඩුව ඇහෙන්න වෙනවා ඒ නිසා පක්ෂපාතී නැතුව හිමීට දෙපැත්තම සංසන්දනය කරගෙන ගමන යන්න පුළුවන් වෙන්නේ අර මුල් වෙන කෙනා මේ උපේක්ෂාව දිනු කරන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් ලෝකේ ඉන්න ලෞකික ලෝකෝත්තර දෙකටම විශේෂයෙන්ම ලෞකික පැත්තේ බලනකොට විනිශ්චයකාරවරයා ළඟ තිබිය යුතු ලක්ෂණයක් තමයි මේ උපේක්ෂාව. ඒ තියනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. උපේක්ෂාව තියෙනවා නම් ඒ විනිශ්චය බොහොම කල් දෙනවා. yaadන්න පුළුවන්. ඒ වගේම තමයි මජ්ජත් භාව තමයි <clears throat> මධ්‍යස්ත භාවය තමයි ඒක තියෙනකොට Tamanට දැනෙන රසය. මේක මයි ළඟ හිතේ දැන් තියනවද උපේක්ෂාව තියනවද කියලා Tamanට වැටහෙන ආකාරය පෙන්වන්නේ මධ්‍යස්ත භාවය. මේ මධ්‍යස්ත භාවය ආවම කවුරු හරි මොනවාට ඇවිල්ලා හයියෙන් බොහොම සරපරුස විදියට Tamanට නොකරපු වැරද්දකට බැන්නත් එහෙම නැත්නම් මේ Taman ළඟ නැති ගුණයක් කිය කියලා කකුල් දෙක අල්ලාලා වැන්දත් ඔය දෙකේදිම එච්චරම සැලෙන්ට යන්නේ නැහැ. දන්නෝ ඒක තමයි මේ ස්වභාවය. ලෝක ස්වභාවය ඕක තමයි. නමුත් Taman ඒකට මධ්‍යස්ත වෙනවා. ඒක පේන්නේ හරියට මේ කවුරු මොනවා කිව්වක්වත් ගණන් ගන්න නැතුව වගේ. නමුත් මේ මධ්‍යස්ත හිතක් නැත්නම් උපේක්ෂා හිතක් ඇති වෙච්ච කෙනාට එහෙම කරලා තමයි මේ දවසේ එන විශාල සිද්ධි, විශාල ආතති, විශාල ප්‍රශ්න පුංචි කරලා බලන්න. මුළු දවසේ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ඉන්නේ ඔය එන එන එකට සැලෙන්ට යන්නේ. එතකොට Taman කරා එන දැඩි ඒ වගේ තද ස්තුති ඒ වගේම තමන් කරායන දැඩි මේ දෝෂාරෝපණ වගේ දේවල් පුංචි කරන බලන කණ්ණාඩියකින් අල්ලලා බලන්න ඕනේ. ඒකල ඒකල පැත්තකට මල්ලකට දාගන්නවා. පුංචි කරන බලන කණ්ණාඩියෙන් අල්ලලා. තමන්ගේ අඩුපාඩු දකින්නකොට වගේ දෙනකොට තමන්ම එතකොට ඒවා ලොක් කරලා බලලා පිළියම් කරනවා. ඒකෙදී අර එක පතාසක් විනෝද සමයකට ඒ තමුරු රුචු කියන මහත්තයා ඒ විනෝදෙට කියනවා ඒ අවිනෝද සමයේ කියනවා මේ <clears throat> කිම්පුලෙක් අල්ලන්න යනකොට පුංචි කරලා බලන කණ්ණාඩියකෝ ගිනි පෙට්ටියකෝ යනවා. කිඹුලා තියාර පොඩි කරන කණ්ඩායමෙන් බල්ලා ගිනි පෙට්ටිය දාන ගෙදර කියනවා. ඒ වගේ තමයි ප්‍රශ්න එනකොට අපි ඒක කාටවත් දෙන්නේ නිකන් මේ මේ ගණන් ගන්න නැතුව නිකන් ඒක ගණන් ගන්න බෑ. ගණන් කරගත්තොත් යන්න බෑ. ඉතින් මේක සම්බන්ධයෙන් වන්දිසාංශ හොඳ මේට වැඩිය වෙනස් පැත්තකින් උපමාවක් පෙන්නනවා. නැත්තම් කතාවක් කියනවා ඒ සානස කියන පුංචි කාරණා මම මේක ඇහුවට හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා දැනට උනත් ඔය දැන් නම් ඒවා ටිකක් අඩු වෙගෙන යනවා බුරුමේ නමුත් හැම තැනම විශේෂයෙන්ම වතුර ගෙනියන්නේ කදේ. පයිප් වල වතුර නැතෙනු නැත්තම නෙවෙයි තියෙනවා. නමුත් වතුර කද ගෙනියන එක බොහෝම ප්‍රසිද්ධයි බුරුම රටේ. ඒ වතුර කද ඔසවාගෙන යන බාල්දි දෙක දිහා බලනකොට පුදුම හිතෙනවා. මුඛාකාරට පොඩි ගෑනු දරුවෙක් හරි පිරිමි දරුවෙක් හරි තමයි ඒ සාමාන්‍යයෙන් කැසපට ගහ ගන්නවා සරවා. අර විශාල බාල්දි දෙකක් ඇත්තටම එක බාල්දියක් කරේ තියාගෙන යන්න බැරි තරම් ලොකු බාල්දි දෙකක්. අර කද කද දෙපැත්තේ තියාගෙන අරගෙන යනකොට පළවෙනි සැරේ දෙකේ ගැම්මක් අරගන්නවා පද්දලා පද්දලා පද්දලා පද්දලා බාල්දි දෙකත් එක්ක ගමන ගියාට පස්සේ දිගින් දිගට දිගින් දිගට අරකට ඒ ගැම්ම ඒ රිද්මය ගෙනියන තාකල් සම්පූර්ණ කන්දක් හෝ තැන්නක් හෝ දිගට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. තනි තනි බාල්දියක් ගත්තොත් බිම වදින තරම් බරයි. උත් දෙක දෙපැත්තට කඩට දාලා හරියට මැදට කද්දන්ටට කර දීලා දෙපාරක් විතර ඒ කඩ හරියට ඔසෝලා පාදෙත් එක්ක Taman තියෙන පියවරත් එක හදාගත්තට පස්සේ අන්තිමට නිකන් මේ මුහුද රැලක් යනවා වගේ හැපි හැපි හැපි හැපි දිගට දිගට යන එකයි තියෙන්නේ. ඒ නිසා මුලදී කඩට බර දෙනකොට හරීම වෙහෙසයි. කියන්නේ එක්කෙනෙකුට තියා දෙන්නෙකුට උසන්න බැරි තරම් බරක් වගේ තමයි පේන්නේ. නමුත් මේ ලයට එහෙම නැත්නම් ඒ කියන්නේ රිද්මෙන්ට පරදීගෙන යන්න පටන් අරගත්තාම ඒ මනුස්සයාට තරම් නොවන බරක් බොහෝ දුරගෙන යෑමේ ශක්තියක් තියෙනවා. ඒ වගේ තමයි මේ භාවනා කරන්න ගියාම මුලින් මුලින් මේ බර දකින්නකොට අනිය අපිට පාරමිතා පිටලා තියනවාද? අනිය අපිට ওই තරම් ධර්මඥානෙ තියනවාද? අපිට ওই තරම් කාලේ තියනවාද? අපිට වගේ කල්යාණ මිත්‍රෝ ඉන්නවද කියලා මේක කන්දක් දැකපුවාම බය වෙනවා වගේ පුදුමාකාර බය වෙන්න කාරණා තියෙනවා. මොකද ධර්මයේ ගැඹිරමයි. කෘත්‍ය දුෂ්කරමයි. නමුත් මේ බර ගහුවට පස්සේ බර බරට කර ගහලා රිද්මේන වෙලා වෙනවනේ. ලය ආනේ රිද්ම ඒ කියන්නේ ඇත්තටම කියනවනම් මේ භාවනාව උද්‍යප්පේ ඥාන මට්ටමට දියුණු වෙච්ච අවස්ථාන්න එතෙන් ආවට පස්සේ වෙනවා කවදාක හිතපු නැති විදිහට හැම චිත්තක්ෂණයකම හැම චිත්තක්ෂණයකම මේ මූල කර්මස්ථානේ හිත පවතිනවා. එන්න එන අරමුණේ මේ පඨවි ධාතු මේ තේජෝ මේ වායෝ මේ ආපෝ කියලා කවදාකවත් අත නෑරයන්නේ ඒ කියන ගැම්මෙන් නැත්නම් ඒ දැකපු දැක්මෙන් ඊගාව චිත්තක්ෂණයට සම්පූර්ණ ඔසවලා ඊගාව චිත්තක්ෂණයටත් වඩා තද සතියක් ඊටත් වඩා සත ගැඹුරු මේ ධම්මවිචයක් හොයා බැලීමේ ශක්තියක් විචක්ෂණ ඥාන පහළ වෙගෙන එනකොට වීරියත් ඕන කරන මට්ටමට එන්න පටන් ගන්නවා. එතකොට තමයි තමන්න තේරෙන්නේ නිකන් අරගෙන යනවා වගේ. ඔසවාගෙන යනවා වගේ සමහරු සහලවන්න ගන්න. සමහරු පැද්දෙන්න ගන්නවා. සමහරුන්ට සම්පූර්ණ මේ ඉන්න තැනේ උඩවිසි කරන්න වගේ දැනෙනවා. සමහරව පොළවේ ගිල්ලනවා වගේ දැනෙනවා. නැත්තම් නිකන් වටේට කරකවන්න වගේ දැනෙනවා. සමහරවල් මුණු ඇඟම මේ ගිනි ගොඩක් මැද තිබ්බා වගේ දාහ ගති පේනවා. සමහරට සම්පූර්ණ දාඩියෙන් වැක්කරන ගතිය විවිධාකාර ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. කොයි එක ආවත් ඒ යෝගාවචරයට තියෙනවා මේ ඒ කලබල ගතියක් වගේ පේන්නේ. එහෙම නැත්නම් මේ පුපුරන්න හදනවා. මේ දරා ගන්න බැරි සතියක්. මොකද ඒක අර මුල් කියන සතිය ධම්ම විචේ සහ විරිය සම්පෝඥක වැඩුණා මේක ඉවසීමේ ශක්තියකුත් හදාගෙනමයි එන්නේ. එනේන ධර්මිනෝට ඉවසීමේ ශක්තියක් කියලා. ඉතින් අර ඇස් දෙක ඇරලා බලනකොට හිතෙනවා මම කොහොම මේක වින්දද කියලා හිතාගන්න බැරි තරම් පුදුමාකාර ආවේග ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ මොකද අර මේ මුල් මුල්ලේ කියන සතිය ධම්ම විචේ විරිය වගේ දේවල් වැඩිලා පස්සේ ඒකට අවශ්‍ය කරන්නා වූ ප්‍රීතිපස්සද්දී සමාධිය ආවට පස්සේ ඒක දිහා උපේක්ෂා වෙනකොට ඒ පුද්ගලයාට දරන්න පුළුවන් බරක් නෙමෙයි තෙන්දි දරන්නේ. ඒක සමහර වෙලාවට අර අර විරිය ගැන කතා කරනකොට කියනවා මේ ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බිකුණෝ අමානුෂී රතිය හොති සම්මා ධම්මං විපස්සකෝ. ඒ විරිය හොඳට ආවට පස්සේ විවේකාගාරයට ගිහිල්ලා භාවනා කරන යෝගාවචරයට පුදුම රතියක් ඇති වෙනවා පුදුම ආසාවක් ඇති වෙනවා භාවනාවේ මේ වෙලාවේදී නම් ඇස් පිල්ලමත් ගහන්න බෑ. කෑමක් වරදුනක් නැගිටින්න බෑ. මේක geddiකට ගෙනියන්න ඕනෑ කියලා පුදුමාකාර අමානුෂික රතියක්. මේ මනුස්ස හිතකර දරා ගන්න බැරි රතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒව තමයි අර උපේක්ෂා සම්බොජ්ජංගයේ Tamanට ඇති බවට නැත්තම් පහළ වෙච්ච බවට ලකුණු. ඒව ඉතින් අර වර එක එනවා වර එක යනවා. නමුත් පසු හැරලා කල්පනා කරනකොට තේරෙනවා මේක කවදාකවත් මේ මගේ හැකියාවල් වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ගැම්මට අර ජවයට හරිතර කද්දන්නට කර දීලා ටිකක් දුර උස්සගෙන ගියාට පස්සේ ඒ එන ලයට ඒන රිද්මෙට පොඩි තල්ලුවක් දීගෙන යන්න පටන් ගත්තාම ඕන තරම් දුර යන්න පුළුවන්. ආන්නේ විදිහට මේ මජ්ජත්තාකාර භාවය ආවට පස්සේ තමයි අපි තියෙන කායික ශක්තිය, ඒ වගේම මානසික ශක්තිය වල සමவாய එකාකාර වේදන ගතිය ආවම අපිට හිතා ගන්න බැරි ಗುಣ, අපිට හිතා ගන්න බැරි දැරීමේ ශක්තිය, අපිට හිතා ගන්න බැරි උපේක්ෂා පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙව අපි දැනගන්න ඕනේ මේ උපේක්ෂා සම්බොජ්ජංග නැත්නම් උපේක්ෂාව කියන සම්බොජ්ජංගය වැඩෙන්න අවශ්‍ය කරන ස්ථානීය ධර්ම වර්ධනය කරන ධර්ම. ඉතින් මේවා මුලදි මුලදි පුංචි පුංචි දේවල් අත්දකලා පහු වෙනකොට ටික ටික ටික ටික ඒ වගේ දැරීමේ ශක්තිය අරමුණට මූල දීගෙන ඉඳීමේ ශක්තිය පුංචි පුංචි වේදනා ආවත් කලබල කරගන්න නැති ගතිය හිතවිලි ආවත් ශ්‍රද්ධාවත් කලබල කරගන්න නැතුව අරමුණටම යාදිගෙන ඉන්න පුළුවන් ගතිය එනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා, උපේක්ෂා වැඩෙනවා කියන එක තේරුම් අරගන්න තමයි මේ කරුණු කාරණා අපි ඉස්සරහින් කියාගන්නේ. ඒ වගේම අර බොජ්ජංග ධර්ම ඇතිකරන්ට මේ බොජ්ජංග ඨානීය ධර්ම වඩන්න ඕනේ කියලා. මේ ਸਰවචනාංශයේ කියන මේ තනි සරල වචනය, තනි සරල උපක්‍රමය අටකථාචාරින් වහන්සේලා අර ඉස්සල්ලා අපි එක එක බොජ්ජංග වලට කතා කරා වගේ කරුණු කාරණා කීපයකට කඩලා වෙන් කරලා පෙන්නනවා. ඒකෙදී උන්වහන්සේලා පෙන්වන්නේ බොජ්ජංගඨානීය ධර්ම කියලා. නැත්නම් බොජ්ජංග වැඩිම සුදුසු පරිසරය ධර්මයේ වලට සඳහන් කරලා තියෙන්නේ මේ <clears throat> බොජ්ජංග වැඩෙන්න නම් සත්ත මජ්ජත්තතා කියලා. සියලුම සත්වයන් කෙරෙහි සමහිත පවත්වන්න පුළුවන් ශක්තිය ඕනේ. ප්‍රිය පුද්ගලයාත් අප්‍රිය පුද්ගලයාත් මධ්‍යස්ථ පුද්ගලයාත් සෑම කෙනෙක් කෙරෙහිම සමහිත පවත්වන්න පුළුවන් ශක්තිය නැත්තම් ඒ කියන්නේ උපේක්ෂා ධර්ම වැඩෙන්නේ නැහැ. කෙනෙකුට වඩා අප්‍රිය ගතියකුත්, අන කෙනෙකුට තව අප්‍රිය ගතියකුත් ඇති වුණොත් අර කලින්ම කියාපු විදිහට විනිශ්චය කිරීමේ ශක්තිය නැති වෙනවා. ප්‍රිය පුද්ගලයාට පක්ෂග්‍රාහී වෙන ගතිය හිටිනවා. පක්ෂග්‍රාහීකම. ඒ නිසා සියල්ල කෙරෙහි සමබර භාවය ඇති කරන්නවා. ඉතින් මේක හුඟාවක් වෙලාවට පේන්නේ මේ ලෝකේ පවතින සભ્યත්වයට සංස්කෘතියට විරුද්ධව යෑමක් වගේ. ඉතින් අර මේ ගුරුම සාංශ සඳහන් කරලා තියෙනවා මේ සෑම සතෙක් සෑම පුද්ගලයෙක් කෙරෙහිම ප්‍රිය මධ්‍යස්ත වෛර කියන නැත්නම් අතිප්‍රිය ප්‍රිය මධ්‍යස්ත වෛර කියන හතර දෙනා සමෝපවත්තනක විතර නෙවෙයි තීරසන් සතුන් කෙරෙහි ආනේ මධ්‍යස්ත භාවය ඇති කරගන්නට ඇති කිරීම තමයි මේ බොජ්ජංග වැඩිච්ච බොජ්ජංග ධර්ම දියුණු කරන්නටත් නැති බොජ්ජංග ධර්ම ඇති කිරීමටත් උදව් කරලා තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට මේ පැති දෙක තුනකින් අපිට මේක ආධ්‍යාත්මික වශයෙන් හිතට වද්දා ගන්න පුළුවන්. අපි දන්නවා මේ සතර බ්‍රහ්ම විහරණ ධර්මවල මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා මේ ක්‍රියාශක්ති හතරකට කඩලා උගන්වනවා. මෛත්‍රිය කියලා කියන්නේ පරසත්තාන හිත හිතානුභව ලක්කනා මෙත්තා. අන්සතුන්ට හිත සුවසලකි. අන්සතුන් නිදුක්කේත්වා නිරෝගීත්වා සෝපත්ත්වා කියලා සිළු සත්‍යයන් විසෙහි හිත මේ සලකන ගතිය. ඉතින් මේ හිත සලකන ගතියට සියලුම සත්‍යයන් අරමුණු කරන්න පුළුවන්. ලෝකේ ඉන්නවනම් මිනිස්සයෝ ඒ සියලුම මිනිස්සයෝ සියලුම සත්‍යයත් ඔක්කොම මේ සත්ව සංඥාව තමයි ගන්නෙ අපි මෛත්‍රියට. ඉතින් මේ මෛත්‍රිය ඇති වුණාට පස්සේ යම් කිසි කෙනෙකුට මේ හැම වෙලාවෙදීම ඒ Taman ඉදිරි ළඟ ඉන්න යනිකු සතුන් කෙරෙහි මම කොයි ආකාරයෙන් හැසිරුණොත් කොයි ආකාරයෙන් කතා කළොත් කොයි ආකාරයෙන් කටයුතු කළොත් එයත් අන්න සුවයක් හිතවත් භාවයක් සුවේලවන ගත කියනද කියලා හැම වෙලාවෙදීම ඒ අන් සතුන්ගේ හිතසුව සලකන ගතියෙන් තමයි Tamange ඉරියව් පවත්න්නේ Tamange කැම බීම කරන්නේ Tamange වචන පවත්න්නේ හිත පවත්න්නේ ඒක තමයි මෙත්ත කියලා කියන්නේ එතකොට පේන්නේ සියලුම සත්වයෝ ප්‍රියයි එහෙම නැත්නම් කිසිම කෙනෙක් එක ගැටුමක් නැහැ. මේ එන ඕනම දෙයකදී බලන්නේ ඒ අත්තගේ අවශ්‍යතාවය සම්පූර්ණ කළ දෙන අදහස. ඒ නිසා මෛත්‍රිය කියන එක සියලු සත්ව විශේෂම අරමුණු කරලා එන ක්‍රියාශක්තියක් දරා ගන්න වෙනද දරා ගන්න බැරි දුක් දැරීමේ හැකියාවක් වෙනවා මෛත්‍රිය තියෙනකොට. උපමාවක් විදිහට තමගේ කුළුඳුලේ පුතා උගුලේ තියාගෙන අම්මා කෙනෙක් ඒ දරුවට කරන මෛත්‍රිය වගේ සෑම සතෙක් විශේෂ පැතුරුනොත් මේ ලෝකෙ කොච්චර සුන්දර දෙයක් වෙයිද ඉතින් එහෙම තැනකින් තමයි අපි පුංචි කාලේ පටන් ගත්තේ. දැන් ඒක අමාරු වුණාට. ඒ නිසා අපි නැවතත් මේ පුංචි ලදරු මෙලෙක් හිතක් ඇති කරගත්තොත් ඒක පුළුවන්. නමුත් කරුණාව කියලා කියන්නේ දුක්ඛිත සත්‍යයට සැපය සැලකීම කියන සත්ව කොටසෙන් භාගයකටයි කරුණාව යෙදෙන්නේ. යම් වෙලාවක රෝග පීඩාවක් හෝ ආර්ථික දුෂ්කරතාවයක් හෝ මොකක් හරි පෙළෙන කෙනෙකුට කරුණාවෙන් අපි උදව් කරන එකට කියන අනුකම්පාව. ඒ තියා ඒ කෙනාට කම්පාවක් ඇති වෙලා. ඒ අනුව යන කම්පාවට කියන අනුකම්පාවක්. එයාගේ එක වගේම අපි මේ දුක දරනකොට ඒ කෙරෙහි නිකන් ඉන්න බැරි ගතියක් එනවා. මොනම ක්‍රමයකින් හරි ඒ සතාට උදව්පකාර කරන්න ඕනේ කියලා අනුකම්පාව කියන්නේ ක්‍රියාශක්තියක්. මුදිතාව කියලා කියන්නේ සුඛිත සත්වයාට. හරි ගිය කෙනාට අනේ සාදු එහෙම තමයි වෙන්න ඕනේ මේ එහෙම වේවා කියලා මේ මුදිතාව කියලා කියන්නේ කාගේ හරි සැපක් දැකලා කාගේ හරි අභිවර්ධනයක් අභිවෘද්ධියක් දැකලා ඒක සාදු කියන එක. ඒකේ අනිත් පැත්ත තමයි ඒකට ඊර්ෂ්‍යා ගතිය. මුදිතාවේ අනිත් පැත්ත ඊර්ෂ්‍යා ගතිය. එතනින් ගියාම කරුණාවේ අනිත් පැතික තමයි දුකටපත් වෙච්ච සත්‍යයේ දේවල් කඩා වඩා ගන්න එක. එහි මෙවුවා එක එක දකින්න අපි දැනගන්න. මෙන්න මේ ක්‍රියාශක්ති තුනෙන්ම ක්‍රියාත්මක වෙන කෙනෙකුට හිතෙනවා සියලු ලෝකයේ තියෙන ප්‍රශ්න, සියලු ලෝකයේ තියෙන සත්තුන්ගේ දුක් විසඳන්න පුළුවන් මේක ලඟ කවදාකවත් බෑ. අපි කොච්චර මෛත්‍රී වැඩුවත් කොච්චර කරුණාවන්ත වුණත් කොච්චර මුදිතා වුණත් සෑහෙන ප්‍රමාණයක් ප්‍රශ්න ඉතුරු වෙනවා ওই තුනට අහන්න නැති තරම් බරපතල ප්‍රශ්න. ඉතින් අපි ඔය උත්තර දිය යුතුයමයි කිව්වොත් එහෙම අපි නිකන් සර්ව බලධාරී දේවත්වයක් ආරූඪ කරගන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා යම් ප්‍රශ්නවලදී මේකට මම මොකද කරන්නේ? මේකට කරන්න දෙයක් නැහැ. වෙච්ච දෙයට එන්න සේරද කියලා දෙමලෙන් කියනවා. ඉතින් ඒක වෙලා. ඉතින් එතෙන්දී උපේක්ෂාව අවශ්‍ය වෙනවා. මම කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න තියෙන ටික කළා. අහන්නේ කරුණාවෙන් කරන්න තියෙන ටික කරා. අහන්නේ මුදිතාවෙන් කරන්න තියෙන කරා. නමුත් දැන් ඉතින් මේ තත්ත්වේ බාර ගන්න වෙනවා. මෙන් එහාට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ ඉසాత බැතගෙන අඬලා දීයන්ට යාතිකා කරලා මොකුත් නැහැ. ඒකෝට තියෙන්නේ උපේක්ෂාවෙන් යුක්ත එක බාර ගන්න එකයි. ඉතින් අන්නේ එතෙන්දී මොළ ධාතුව ක්‍රියාත්මක කරන්නේ ඒකට සරුවචනාංශේ මතක් කරන්නේ කරුණාවෙන් මෙත්තාවෙන් මුදිතාවෙන් කරගන්න බැරි නම් කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපරිසරණෝ යං කම්මං කරිස්සාමිති තත දායාදෝ භවිස්සාමිති කියලා ඒ ඒ පුද්ගලයාගේ කර්මේ ඔහු කර්මයේ සුඛී කොට ඇත්තේ කම්මස්සක කම්ම දායාදෝ උට ලැබිලා තියෙන කර්ම දායාදයක් කම්ම යෝනි ওই දුක උපදලා තියෙන කර්ම යෝනියේ කම්මසකෝ කම්දායදෝ කම්මයෝනි කම්මබන්දු ඕ කර්මයට ඥාතිත්වයක් දක්වන්නේ යම් කන්වන් කරිස්සාමි තත්ත දායදෝ භවිසුචෝ යම් කිසි පෙර කර්මයක් කරා නම් ඒකට දැන් ඒකට පිළියම් ලැබිලා තියෙනවා විපාක ලැබිලා තියෙනවා කියලා ඒ විශේෂයේ යති මධ්‍යස්ත භාවයේ ඒ විශේෂයේ යති උපේක්ෂාව ප්‍රඥාවට විතරමයි ගැලපෙන්නේ එහෙම නැති වුණොත් අපි නිකන් කොරස් කටේවත් අත දාගන්න බැරුව මේ සේරමම විචින්තිය යුතුයි කියන අදහසකට ආවොත් ඉතින් අපි මේ ආත්ම සංකල්පය අනාත්ම සංකල්පය තේරුම් ගන්න නැතුව අර වෙලාවට මොනවා හරි කරනවා වෙන්නේ තියෙන එකත් අවුල් කරන එකයි. එචාන්නේ ඒ වෙලාවල් වලට උපේක්ෂාවේදී පේන්නේ සියලු සත්වයන් විශේෂයි. සමහරවිට මේ තමන්ගේ ඊටාම ප්‍රිය ආදරවන්ත කෙනෙකුට කරන්න පුළුවන් හරිය සේරම කරලා නමුත් තාම ප්‍රශ්න විසඳලා නැහැ. එතකොට එකම දෙයයි අපිට ඉතුරු වෙන්නේ උපේක්ෂාව පමණයි. ඒ උපේක්ෂාට දෙන්න තියෙන එකම නිදහසට කාරණා තමයි කර්මයේ සුවකීය කොට ඇති බව. කම්මසකත ඥාන සම්මාදිට්ඨිය. ආනේ ඒක නැති වුණොත් අර පුද්ගලයා වෙනුවෙන් අපි බොරුවට ඒක ඒක හැඟුම්overline වෙන්න පුළුවන් අවංකව වෙන්න පුළුවන්. නමුත් ඒක මෝඩකමක්. ඒකින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. ආනේ එතෙන්දි උපේක්ෂාව එලව ගන්න බැරි වුණොත් ඉතින් කවදාකවත් මේ ප්‍රශ්න වල කෙලවරක් ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න අපේ හැකියාවල් අපිට කළ හැකි සීමාවල් තියෙනවා. ආනේ සීමාව දක්වා අපි පුළුවන් තරම් සිද්ධියකදී මෛත්‍රියෙන් හිතේ දාන්න ඕනේ. ඉන්හිහාට කියලා කරුණාවෙන් හිත යොදනවා නම් ඒත් යොදනවා. ඊට පස්සේ අනේ ඔය හොඳයි මුදිතාව හොදලත් බලනවා. ඒ වුණත් අපි දැනගන්න අපිට කල නොහැකි ප්‍රශ්න තියෙනවා. උත්තර දී නොහැකි ප්‍රශ්න තියෙනවා. එතෙන්දී අපිට උදව් වෙන්නේ මේ උපේක්ෂාව තමයි. ඒක මේ මේ බොජ්ජංග වඩනකොට දැනගන්න දෙන නිදර්ශනයක්. නමුත් භාවනා කරගෙන යනකොට මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එන්න පටන් ගන්නවා. ඒක සාරුවච්චන් වහන්සේ මෙන්න මෙහෙම නිදර්ශන වගේක් නැත්තම් මේ සිද්ධි වගේක් ගැන හරවනවා සාරුවච්චන් වහන්සේ ඒ උපේක්ෂා පාරමිතා පුරණ කාලේ උන්වහන්සේ ඉපදිලා තියෙනවා රජදරු පැටියෙක් වෙලා මේ චූල ධම්මපාල කියන නම තමයි කියලා දෙන්නේ ධම්මපාල ජාතක දෙකක් තියෙනවා මේකට කියන්නේ චූල ධම්මපාල ජාතකය කියලා ඒ ඉපදුනාට පස්සේ මෙහෙසිය පුදුමාකාර සතුටකටපත් වුණා මොකද ඒ රජුරවන්ට ඊගාවට ඒ රජ පෙළපත ගෙනියන්න දින පළවෙනි යුව රජ තනතුරට මෙයා තමයි දැන් ලොකුම පුතා. රජුරවන්ගේ නම කාලාබු. ඉතින් දේවින් ආංශය අර දරුවා හම්බුන දවසේ ඉඳලා රාජකීය සැලකිලි ලබන්න පටන් ගත්තා. දැන් දරු පැටියෙක් හම්බුණා. ඉතින් මේ දේවින් ආංශයට ඇති වෙච්ච එක විපල්ලාශයක් තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් දරුවගේ කටයුතු කරනවා. බල බල ඉනකොට රජ්ජුරුවන්ගේ දෝෂයක් තිබුණා රජ්ජුරුව හොඳට බොනවා. බීමත් වෙනවා. දවසක රජ්ජුරුව හොඳට බීලා ඉන්න වෙලාවක ඒ දේවින්නාංශගේ ආගාරේ කලින් යනකොට දේවිනාංශ හොඳටම හිත යොදලා දරුවා දිහා රජ්ජුරුව ආපු බවවත් Taman බලාපොරොත්තු වෙන බවක මොනවාක්වත් දකන්න හම්බ වෙන්නේ නැහැ. පිටිපාපු ගමන්ම දිගටම දරුවායි කටයුතු කරනවා. රජ්ජුරුව කල්පනා කරාලු. නිකන් ඉපදිලා දැන් දවස් 7යි. මේ දවස් 7 වෙනකොට මේක මට මේ දේ කෙරොත් මේක ලොකු වෙලා මට මොනව කරයි. මෙච්චර බීවට පස්සේ කල්පනාව. මේ මනුස්සයා ඉස්සර මයිත් එක බොහොම ජයට මගේ අඩුපාඩුකම් හොයන කටයුතු කරා. දැන් සම්පූර්ණ මේ දෙවිනාසිකේ අවධානය දරුවට ගිහිල්ලා මේ දවස් 7 මේක කෙරුවා නම් එහෙම මේක ලොකු වෙලා වෙලා මට මොනවද කරයි කියලා පදකයාගෙනලා යෝජනා තීන්දුව කරලා තියෙනවා. මේ දරුවා හතරකට කපලා වාහල් කඩ හතර එල්ලන්නේ කියලා. ඉතින් මේ වදකයා ගිහිල්ලා අර දරුවා ගන්නකොටම අර අම්මට ඇති වෙච්ච දුක මොකද රජනීතිය නිසා කිසිසේත්ම වෙනස් කරන්න බෑ. එතකොට රජුරවන්න මේක තීන්දුව කරගන්න විදියක් නෑ රජුර වෙන්නේ හොඳටම බීමත් නමුත් විනිශ්චිතයි. ඉතින් දැන් ඉතරා පිටියට ගෙනියලා දැන් දරුවා කපන්ට මේ දංගෙඩිය උඩ තියලා තියෙනවා දේවින්නාංශිකේ ඇඳිලි විලාප අඳෝනා ඉතින් හිතා ගන්න පුළුවන්. එතකොට රජුරවන්ට තේරිලා ටිකක් නමුත් විනිශ්චය ඉවරයි දැන් ගාලයා දරුවා අතර ගන්න වෙලාවේදී බෝසතාන් වහන්සේ තමයි දරුවා. ඒතකොට බෝසතාන් වහන්සේ දැන් ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ දරුවචනාංශ වශයෙන් උන්වහන්සේ සඳහන් කරනවා මට ඒ වෙලාවේ මාව මේ කපන්ට ඇදලා ගන්න ගහලයා කෙරෙහි එතනම් මම මැරුණට වැඩිය දුකසේ ලයපැලී මැරෙන්න හදන අම්මා කෙරෙහි මාව මරන්න වින්ශය කරපු මගේ තාත්තා පිය මහ රජුරෝ කෙරෙහිත් මට සමාන හිතක් ඇති වුණා කියලා. කවදාකවත් මේ තුන් දෙනා තුන් දෙනෙක් නෙවෙයි මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මට ප්‍රියයි අරයා හොඳයි නරකයි මොකුත් නැහැ අන්න එහෙම තමයි මම මේ බෝසත් කාලේ මගේ හිත උපේක්ෂා වැඩිවි කියලා. ඉතින් ඒක හිතා ගන්න අමාරුයි අර්ථරං කිරි මොල කැටි දරුවෙකුට තමන් කපන්න එන ගහලයක් ඇහි ඒ වදලා ඒ ලී කිරි කැටි මාස තමන් ඉදිරියට කපනකොට විලාප දෙන මවත් ඒ වගේම ඒ වගේ දලදන් තිනිච්ච කරපු පිය කෙනෙකුට සමාන හිතක් පැවැත්වුවයි පේනකොට පේන මේවා නිකන් සුරංගනා කතාවක වෙන්න බැරි දෙයක් වගේ. නමුත් මේ භාවනා කරන මේ උපේක්ෂාවට යනකොට මේ වගේ දෙයක් වුණොත් කලබල වෙන්න එපා. වෙන්න පුළුවන්. භාවනාදීක වෙන්න පුළුවන්. ඒක නිසා මේ නිකන් සාමාන්‍ය කතාවකට මම මේ මතක් කරන්නේ මම පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා මේ මෛත්‍රික භාවනා කරපු කීප දෙනෙකුත් එක්ක ওই තැන් තැන් වල නිකන් වචන කියනවා රත්ත්‍ය ආදුවක් කියලා. ගියව පූජනීය ස්ථානවල ඉන්නවා පිරිත් කියනවා. ඒක ඔහොම කර කර හිටියා. ඉතින් අපි එක දවසක් ගියා බලංගොඩ ආනන්ද වෛද්‍ය හාමුදුරුවෝ හම්බෙන්න. ඒකට උගව දෙනෙක් මට හරියට ಗುಣ කියලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ මහත් අහලා තිබුණා. ඉතින් පැවිදි වෙන්න ඉස්සලා ගියාට පස්සේ ස්වාමීන් හොඳටම වයසයි වැඩි කතා කරන්න බෑ. ආංශි පිටුවේ හිටියේ පැය 3කට වැඩි කොහොම නමුත් අපි කතා කරගෙන කතා වෙනකොට ඒ ශාන්ති කිව්වා ඒ කියයි කතා කරන දැන් 88. ඒ ශාන්ති කිව්වා මේ 2000 වෙනකොට මහ විශාල විපර්යාස වගේක් වෙන්න තියෙනවා ලෝකේ. ඒ විපර්යාස වලට මේ ලෝක ජනගහනයේ සෑහෙන ප්‍රමාණයක් මැරලා යන ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහේ දේශපාලන සමාජික ආර්ථික වෙනස්කම් සිදු වෙයි කියලා මේ දැනට අනාවැකි පළ කළා තියෙනවා කියන්නේ. ඉතින් බොහොම ඒකේ සංස හරීම දක්ෂයි අතරේ වගේ බහුසුදයි. ඉතින් එහෙම යනකොටදී මාත් හරස් ප්‍රශ්න අහා මේ ස්වාමීන් වහන්සේ උනන්දු කරන යනකොට ඒ සංස මතක් කළා. අන්නේ මේ කලබගෑනිය වුණාට පස්සේ ලෝකේ ඉතුරු වෙන්නේ ලෝක ජනගහණයෙන් තුනෙන් එකයි. එතෙන් යනකොට ඔය ජල ගැලුම් එනවා භූමිකම්පා සිද්ධ වෙනවා කිනි කඳු පුපුරනවා. වැරදි ඉලක්ක වලට බෝම්බ වැටලා ඔය තෙල්ලින් කිනි කන්නවා. ලෝකේ කක්ෂයෙන් පොඩ්ඩක් පැනලා සම්පූර්ණ ලෝක විනාශ වෙනවා. එතකොට මේ ඉන්න ජනගහනේ තුනෙන් එකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන තුනෙන් එකට මෙන්න මේ ලක්ෂණ තුන තියෙනවා කියන්නේ. මොකද්ද? එක තමයි කිසියම් යන්ත්‍රයක් උපකරණයක් වාහනයක් නැතුව තන්නේ කර පයින් ගිහිලා තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මිනිස්සු විතරක් ඉතුරු වෙනවා මොන්නම හෝ යන්ත්‍ර සූත්‍ර වලට ගැති වෙච්ච මිනිස්සු හැඳි ගෑවිලාම යනවා ඒකේ ස්වභාවිකයි. දෙක තමන්ගේ ආහාරයෙන් විතරක් කිසිම බෙහෙතකින් තොරව යැපෙන්න පුළුවන් මනුස්සයෙක් ඉතුරු වෙන්න පුළුවන් වෙනවා මොනම බෙහෙතක් හෝ අවශ්‍ය කරලා තියෙන කෙනෙකුට අර අවස්ථාවල බෙහෙත් ලැබෙන්නේ නැහැ ඒ දේ දරා ගන්නත් බැරි වෙලා ඒත් විනාශ වෙනවා තුන්වෙනි එක තමයි සම්පූර්ණ අසාධාරණ සම්පූර්ණ අධාර්මික දෙයක් තමන්ගේ අස්පනා පිට පෙනෙද්දි නිසලී ඉන්න බැරි නම් ඒ මනුස්සයාත් අර රැල්ලට ගාගෙන යනවා මේ බැලු බැලමට වෙන්නේ මහා මූඩ කිසිම කැක්කමක් නැති කිසිම ලය උණු වෙන්නේ නැති කතාවක් කියලා. කොහොමවත් මගේ හිතේ වැදුනා මේක නිකන් මේ අර කතරගම රජු දීජන්ගේ ළඟ තියෙන ත්‍රිශූලයෙන් වැදුනා වගේ. මේ කාරණා තුන අද ඉඳලාම පුරුදු කරන්න ඕනේ. පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ. කිසිම යන්ත්‍ර සූත්‍ර තියෙනකොට සැපවින්දට ඒක කමක් නැහැ. නමුත් කිසිම යන්ත්‍රයක් සූත්‍රයක් නැතුව තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. පුළුවන් තරම් තමන්ගේ සෞඛ්‍ය මේ ස්වභාවික වනෞෂධ වලිමුත් ආහාරෙමුත් ව්‍යායාම වලින් කැපෙන්න ඕන. Taman ඉදිරියට කොච්චර අසාධාරණයක් සිද්ධ වුණත් අධාර්මික දෙයක් සිද්ධ වුණත් උඹ උඹේ ජාම බේරගනි සතිමත්වයක්. ඔය සාධාරණකම් අසාධාරණකම් වලට මැදිහත් වුණොත් ඒක බේන්නේ නිකන් අලිම ආත්මార్థකාමී එහෙ නැත්නම් කිසිසේත්ම කැක්කමක් නැති කිසිසේත්ම පපුවක් නැති කෙනෙක්ගේ වැඩක් වගේ. අපිට කරන්න පුළුවන් හරියකුත් වෙනවා නැති හරියකුත් තියෙනවා. ඒක නිසා ඒ කලබලයේදී අසාධාරණදී ඒ ඒ අධාර්මික දෙයේදී හිත අයින් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම අර රැල්ලට තමයි යට වෙනවා කොහෙදෝ නැති සාක්ෂිකාරයක් වෙන්න වෙනවා. හිත අයින් කරගත්තොත් පස්සේ සමන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ සිද්ධියට සාධාරණයක් කරන්න. ඉතින් ඒකෙදිත් මේක මම කියපු හුඟ දෙනෙක් ඒක පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. අසාධාරණෙත් අධාර්මික දේවලුත් සිදු වෙනකොට කලබල වෙන්න නැතුව ඉන්න පුළුවන් කතිය. ඉතින් මේක තමයි මේ කියන්නේ අපි පුද්ගලයන් ඉදිරිපිට ප්‍රිය වේවා අප්‍රිය වේවා සම වේවා සමහත් සම්මදහත් බව පවත්වන්න බැරි නම් අපිට කවදාහකවත් මේ වගේ භාවනා මධ්‍යස්ථාන නෙවෙයි අවුරුදු ගණන් රිට්‍රීට් එකක් කරලා ගෙදර ගියත් ගිය දවසේම ඔක්කොම ඉවරයි. අර දකින්නකොටම කලබල වෙනකොටම ඒ උපේක්ෂාව කියන එක සම්පූර්ණයෙන්ම නැති නැති වෙලා යනවා. නිසා උපේක්ෂාව නඩත්තු කරන්න නම් ඒ පුද්ගලයන් අතර සත්ත්ව සමතාවයේ සත්‍යයන් අතර සමතාවයේ සලකන්න ඕනේ. මේ ඔක්කොම සත්වයේ සෑම දෙනාම ජීවිතයට කැමති ඒ දෙනා ඒ කටයුතු කරන මද කරුණාවෙන් මුදිතාවෙන් මෛත්‍රියෙන් කරන්න පුළුවන් හරිය කරනවා. කරන්න බැරි හරිය එනකොට බෑ කියනවා. මට බෑ ඉතින් මෙච්චරයි මට පුළුවන් කියලා. අන්න ඒකට අපි උපේක්ෂාව කියන නම දානවා මිස නෝන්ජල්කමක්වත් එහෙම නැත්නම් පසු බානවයි කියන එකක්වත් කරාරිනවයි කියන කතාවක්වත් තියාගන්න එක නරකයි. ඒ පුද්ගල නැත්නම් මේ සත්ත්ව සමතාවය වගේම සරුවත්ඥානි සඳහන් කරනවා සංඛාර සමතාවේ මේ වස්තු පරිභෝග විශේෂෙහි මේ ඥාතීන් විශේෂ, මිනිස්යෝ විශේෂ, සත්තු විශේෂ විතර නෙවෙයි අනිකුත් වස්තු විශේෂෙහි අපි සමතාවයක් ඇති කරගන්නවා. විශාල ලාභ ලැබුණත් පාඩු ලැබුණත් මොකද කරන්නේ? ඒක තමයි අපි මේ ගෙනාවු කර්ම දායාද. ඒව විශේෂයි අපි සමතාවයේ පුරුදු කරන්නේ නැතුව ඊසාත බැඳගෙන අඩණ්ඩයි. එහෙනම් පොඩ්ඩක් හරි ලාභ ලැබුවෙච්චාම ඒකට දිගේ උඩ දාගෙන කෑ ගහන්නයි ප්‍රීතිගෝසා පවත්තන්නයි කියොත් කවදාකවත් අපිට අර සතියක්වත් සමාධියක්වත් මේ උපේක්ෂාවත් පවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර වස්තු පිළිබඳව මේ සමතාවය පවත්තන්න ඉගෙන ගන්න ඕනේ. මේ සමතාවය දන්නේ නැත්නම් අර භාවනා කරලා බොහෝම හොඳට හදාගත්ත උපේක්ෂාව මගේ පුංචි වස්තු වල ඉහළ පහළ යාමක් නිසා බොහෝ කාලයකට Tamanට නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙක Taman වශයෙන් සියලු සත්‍යයන් කෙරෙහි සමභාවයේ උපේක්ෂක බව මේ වස්තුන් විචේ සමභාවය Taman වශයෙන් රකින්න අතර එහෙම සත්ව පුද්ගලයන් කෙරේ කියලා ආයන ගති නැත්තම් සත්ව පුද්ගලයන් කෙරේ බහා සැලෙන ಜಾති පුද්ගලයන්ගෙන් දුරින් දුරවන් වෙන්න ඕන. ඒව තාම පුරුදු කරලත් නැහැ. යත්තන්ගේ වැඩේම පුංචි දෙයක් දකපු ගමන් ඉතින් එහා පැත්තටම මෙහා පැත්තට සැකමුසුව බයමුසුව දඟලන ඇත්ත වෙනකොට ආයේ කේ යත්තක් තිබිච්චාම මම වෙන් වෙන්න ඕනෑ කියලා ඒ සත්ව පුද්ගල කියලා ආයන මේ කියන්නේ ඒ පුද්ගලයන් කෙරේ සැලෙන ඒ කෙරේ බැඳීම ඇති පුද්ගලයන් අයින් කරන්න ඕන. ඒ වගේම එව්වා පිළිබඳව නැසලෙන සමාහිත පුද්ගලයන්ගේ ඇසුර. එවැනි ගැත්තෝ අපි ආශ්‍රයයට අපිට ලැබේවා කියලා පුළුවන් තරම් ඇසුර ලබන්න නම් ඔය ඔය කියන කල්ලාතුම මේ උපේක්ෂාව කියන එක අහලා උපේක්ෂාව කියන එක වඩලා උපේක්ෂාව පිළිබඳව පරිපූර්ණත්වයට පත්වෙච්ච පුද්ගලයෝ තමයි ඉතින් අපිට ඒ වෙලාවට හොයාගන්න වෙන්නේ. එහෙම නොලැබුණොත් ඉතින් ඒක ඉතින් අපිට අයිතිවාසිකම් සටන් කරලා කරන්න පුළුවන් දෙයක්. ලැබුණොත් හොඳයි. උපේක්ෂාව තියෙන පුදු හැබැයි එකක් තියෙනවා. එහෙම පුද්ගලයෙක් එක්ක යාළු වෙන්න ලේසි නෑ. මොකද මේ පුද්ගලයෝ එහෙම මොනම ක්‍රමයකටවත් කවුරුත් ඇවිල්ලා මේ ඉඟි බිඟි පෑවට එහෙම නැත්නම් වෙන වෙන ක්‍රම වලට කරුවාට ඒ පුද්ගලයෝ එහෙම සැලෙන්නේ නැහැ. මොකද කල්ැතුවම ඒක ඇත්තෝ මේ පුද්ගලයන් කෙරේ විශේෂත්වයක් පෙන්වන්න යන්නේ නැහැ. වස්තු භෝග පරිභෝග දුන්නට අල්ලා ගන්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් ඒ පුද්ගලයෝ අල්ලන්න පුළුවන් එකම එක ක්‍රමයක් මම දන්නවා. සතිමත් බව තියෙනවා නම් කිසියම් පැකිලීමකට ওই රාජකීය පුද්ගල බව අහුවෙනවා. ඒක මම අර මුලින්ම මම ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේ ඇසුරේදී මම දැනගත්තේ ඒ සංසි ඉස්සල්ලාම දකපු දාශමට නැසෑහෙන විදිහට දොස් කිව්වා. ගෝලයේ පුද්ගලයා ඇසුර කිරීමෙන් මට ඇති වැඩකුත් නෑ. උඹ එන්නේ මේ කිසියෙත්ම ධර්මයක් හොයන්නේ නෙමෙයි කියලා. ඇත්ත ඒ වෙලාව ඇත්තටම මම හිතේ தත්ත්වෙදී ඇත්ත. අත් මට හිතෙනවා කොහොම හරි මේ පුද්ගලයා මම අල්ලන්න ඕන. අයිචරයි. ඒක කරගෙන කරගෙන ගිහලා උංගා කල් ළඟින් ආශ්‍රය කරනකොට මම ප්‍රශ්නත් ඇහුවා. කෙලිමුත් ඇහුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තව කෙනෙක් ඇසුරු කිරීමේදී මොන වගේ උපමානද සලකන්නේ. ඒ සංජීව කවුරු හරි සතිය පිහිටීමකදී මහන්සි වෙනවනම් මම රට රාජ්‍යයකට හරියන්ට ලෑස්ති කියලා. ඒ පුද්ගලයා හොයාගෙන. ඊට පස්සේ මම හිතාගත්තා ඉතින් මෙයාට දෙන්න තියෙන හැම එච්චරයි. මම සතිමත්ය. මම ඇත්තට මේ ස්වාමීන් වහන්සේ මේ ළඟ දවසක හම්බෙච්චාම මට කිව්වා මම මේ යන භාවනා ජීවිතේ මගේ හොඳම ගෝලයා විදිහට මෙයා කිය පෙන්වන්න පුළුවන් කියලා මම ළඟ තියලා ෆොටෝ එකක් ගත්තා. ඒතර මංගව ස්වාමීන් වහන්සේ මම මොනවත් කියන්නේ නැතුව හිටියොත් හොඳ නෑනේ. මට හම්බෙච්ච ගුරුවරුන්ගෙන් හොඳම ඔබ වහන්සේ කියලා මම මේ වෙලාවේ කියන්නම් කියලා. කියන්න වටිනවා. මොකද මේ පුද්ගලගේ ඒ ස්වාමීන් වහන්සේ වෙන ක්‍රම විශේෂම ක්‍රමයකට කාටවත් මේ නලවන්ට නටවන්ට නාස්නලු දාන්න බෑ. හැබැයි කවුරු හරි කමක් නැහැ. සත්‍යමත් වෙන්න උත්සාහ කරනවා නම් අනේ කොහොම හරි ධන ගාගෙන හරි කියලා උදව් කරන ගතිය තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අපි උපේක සම්බොජ්ජන් ගැන තමයි කතා කරන්නේ. නමුත් මේ සතියෙන් පටන් ගන්න දිගට යනකොට ඊබේ මේ ගුණ එනවා ඕනම සත්පුරුෂේ. ඒ ආගම, වංශයක්, ස්ත්‍රී පුරුෂ භාවයක්, පැවිදි උපවිදි භාවයක් නැතුව ඕනම සත්පුරුෂෙක් සතිමත් භාවයට හැඟුම්බර හෝ ඥාන සංවත්තනිකව උදව් කරන ගතියක් තියෙනවා. ඒක නිසා අර අසමාහිත පුද්ගලයන් පරිවර්ජනය කිරීමත් එනද සත්ත්ව සංඛාරය වන් පිළිබඳව මදහත් පුදුලේ ඇසුරු කිරීමත් ඒක පිළිබඳව මේ ලස්සන වචනයක් සඳහන් කරන්නේ කේලායන කියලා. කේලායන කියන්නේ පූර්ව නිගමන සහිත. අර කනං ජාම්මක්කාරයා මගේ වෛරක්කාරයා කියලා කවදාකවත් ආයේ අරින්න නැතුව වෛර බඳගෙන ඉන්න පුදුලෙයි. එහෙම නැත්නම් මොනවා කරත් ඒ තමන් හොඳයි කියන හිතවල කොච්චර අසාධාරණවත් අල්ලාගෙන ඉන්න පුද්ගලයන් කියන්නේ සත්ව සංඛාර කේලායන පුද්ගලයන්. ඒ කියන්නේ ප්‍රෙජුඩයිස්ඩ්. ඒ මිනිස්සු මොන දෙයක් කරත් වෙනස් කරන්නේ. අන්න එහෙම පුද්ගලෙ පොඩ්ඩක් ඈඩ් කරන්න ඕනේ. අන්න මේ කරුණු හතරට පස්සේ මේ තදදි මුත්තතා කියන අන්නේ දිහාට නැඹුරු වෙච්ච ගතිය යොමු වෙච්ච ගතිය තමයි මේ සත්හත් වෙනි බොජ්ජංග ධර්මයේ වැඩිවීමට කරුණු කාරණා වශයෙන් සරුවචනංශයෙන් පෙන්ලා තියෙනවා. ඇත්තට මේ සරුවචනංශයෙන් පෙන්නපු දේවල් නෙමෙයි සරුවචනංශයෙන් පෙන්නපු අර බොජ්ජංග වැඩිවීමට අවශ්‍ය කරන බොජ්ජංග ස්ථානීය ධර්ම කියන එකට අටුවාව අටුවාචාරින් වහන්සේලා දෙන මේ අටුවා විස්තරයයි මේ. ඒකේ කාරණා පහක් කියනවා. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ ඒවා අපිට ලබන්න පුළුවන් තත්වයක් අද තියෙනවා. ඒ මොකද හේතුව අද ලෝකේ කොයි ආගමෙත් කොයි රාජ්‍ය නායකත්වයටත් අවශ්‍ය කරලා තියෙන උපේක්ෂාව බව හොඳටම කරන මේ සමාජ විද්‍යාත්මක සමීක්ෂණ වලින් හම්බෙලා තියෙනවා. මේ ළඟදි මට මේ මහත්මයාගේ කතාවකදී දැනගන්න ලැබුණා ඒ ලෝකයේ යම් ආකාරයකට ලෝක නායකත්වය වෙනුවෙන් යම් කිසි කෙනෙක් පත් කරන්න යෙදුනොත් ඒක හිතන්න බෑ මොකද රාජ්‍ය නායකත්වයට ලොකු රණ්ඩු තියෙන යාද කොයි එකකටත් රණ්ඩු. නමුත් ලෝක නායකත්වයට පත් කෙරුවොත් කවුරු වැඩි දෙනෙක්ගෙම ඡන්දය ලබයිද කියලා ඔය මේ ජාත්‍යන්තර ගුවන්විදුලි මධ්‍යස්ථානකින් කරපු ඒකදී පළවෙනි තැනටපත් වෙලා තින්නේ නෙල්සන් මැන්ඩෙලායි කියලා. එනිසා මෙතෙක්ේ මේ තමන්ගේ පුද්ගලික මේ දේශපාලන ජීවිතේ කිසිම දවසක පක්ෂග්‍රාහීත්වයක් අරගෙන නැතිවෙලා එයාට හුඟක් අසාධාරණ වෙච්ච જાතියක් නියෝජනය කරන්නේ. නමුත් මේ જાතිය තෙරපපු පාගපු යටත් කරපු මහා જાතියරොත් වෛර කරන්නේ. ඒ නිසා මේ මහා જાතියටත් බෑ ඒ මනුස්සයාට චන්දනති නිකන්. ඉතින් මේක හිතෙන්නේ නිකන් නෝන්ජල්කමට කියන්නේ කිසිම නෝන්ජල්කමක් නෑ. හොඳම ස්ථිරසාර දේශපාලන පදනමක් ඇතුළේ තියෙන්නේ. අනිත් ගාඩපත් වෙලා තියෙන්නේ දලයි ලාමතුමා. එතුමත් ඉතාමත්ම සාධාරණ විදිහට රටෙන් එළවපු රාජ්‍ය නායකයෙක්. එතුමා සඳහන් කරනවා මට එක ආගමයි තියෙන්නේ මට තියෙන්නේ අනුකම්පා විතරයි. දැන් සියලු සතුන් කෙරේ අනුකම්පා කරනවා. අර Taman එළවපු මහරාජ්‍යයටවත් මොනවක්වත් කියන්නේ. ඉතින් අදී මහරාජ්‍යයටවත් බලා ගන්න බැරි වෙන විදිහට සියලු රාජ්‍යයන්ගේ අනුකම්පාව දිනාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ ඉපදිච්ච යුගයේ මොකද්දෝ මේ මධ්‍යස්ථතාවයට මේ පක්ෂග්‍රාහී නොවන කමට ලෝක ජනමතයක් වුණත් කොට නැගෙනවා මේක ධාර්මික නැත මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩක් නෙවෙයි ලෝක ජනමතය. ඒ නිසා අපි හිතන්න නරකයි. අර ලේසියට පහසුවට ඉක්මනට අදිසි විනිශ්චය කෙරුවොත් අනිවාර්යයෙන්ම අපි මේ චේතනා රැල්ලට අහුවෙලා අනවශ්‍ය කර්ම රැස් කරනවා. පුළුවන් තරම් බලන්න ඕනේ හදිසියක් අක්මුක්කක් ආපුවාම ඒකට අදාළ කරුණු ටික රැස් වෙනකම්. ඒකට අදාළ පසුබිම රැස් වෙනකම් කිසිම විනිශ්චයකට දුවන් යන්න එපා. කිසිම එහෙම විනිශ්චය කරන පුද්ගලෙක් අහලකට ගණ්ඩත් එපා. මොකටද අපට? අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දේට අවශ්‍ය කරන තොරතුරු සපයලා එකට උදව්වක් කරන මිනිහෙක් මිසක් ඔයපත් වෙන ගින්නට පිටු දානත් ඕනේ නෑ. ඉතින් එහෙම කරන්න නම් අපි සිද්ධියක් වෙනකොට මේ සිද්ධිය මුලැමැදාග බලන්න උපක්ෂා උපේක්ෂා වෙන්න ඕන. මුල දකපු ගමන් හදිසි විනිශ්චයකට යන්න පුළුවන් නම් හොඳ විනිශ්චයකාරයෙක් කියලා කියනවනම් කවදාකවත් හිතන්න එපා. මුලමැද දෙක පමණින් ඉක්මනට කියලා විනිශ්චය කරන්න හදනවා නම් ඒත් හිතන්න එපා. අග දැක්කට පස්සේ අරක සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සාමාන්‍යයෙන් ඔය විපස්සනා ඥාන විස්තර කරනකොට කියනවා මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මතුවෙන අරමුණේ මැද දැකීම. නාම රූප පරිච්ඡේදවත් හම්බෙන්නේ අරමුණක මැද මතුවෙලා එතකොට ඉවරයි. ඔහුට ඒ වගේම තාම උපේක්ෂාව දිනුලා නැහැ අග බලන්න. මැද විතරයි දකින්නේ. යම් විදිහකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ මුලයි මැදයි දෙක දකින්න. ඒ සිද්ධියේ වෙච්ච හේතු මුලත් එක්ක දකින්න. එතකොට මේ පුද්ගලයා මුල මැදක් කියන තුනෙම මැදයි මැදයි මුලයි දකින්න. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් හිතෙන සිද්ධියක් කරනකොට මුල මැදාග බලන්න කියලා. නමුත් ඇත්තනම් සිද්ධියේ මැදදී තමයි අපිට අත් දෙක ඇරෙන්නේ අපි සිද්ධියට විවෘත වෙන්නේ. ඊට පස්සේ හුඟක් වතාවක් ඒ සිද්ධිය වෙන්න දිහා බලාන හිටියොත් ඒකේ මුල දැක ගන්න පුළුවන් වෙනවා. යම්ම වෙලාවක අරමුණක මුලමැද අග කියන එක ඉස්සල්ලාම වතත් අද ගැඹුරට නෙවෙයි ලාවට පේන අවස්ථාව තමයි සාමාන්‍යයෙන් කියන්නේ සම්මසන අවස්ථාව කියලා. මුලමැද අග දැක ගන්න පුළුවන්. අන්නේ මුලමැද අග දැක ගන්න දවසට කොච්චර අපේ ජීවිතේ කොච්චර අපේ අගයන් ආඩම්බර කොච්චර අපේ පෞරුෂත්ව වෙනසක් වෙනවනම් ඒකට අපේ අටුවාව සඳහන් කරනවා චූලසෝතාපන්න කියලා. ඇත්තට මේ සම් මේ පච්චේ පරිගා ඥාන අවස්ථාවේදී කියනවා චූලෝසෝතාපන්න කියනවා සෝතාපන්න බව දැන් රජ කෙනෙක් නෙවෙයි යෝරජ තන්ත්‍රයටපත් වෙනවා වගේ. එහෙම වෙන්නේ නැතුව කවදා සම්මසනයට යන්න බෑ. ඊට පස්සේ අපි හිතමු ඔන්න සම්මසන අවස්ථාවට ගිහිල්ලා අර ලාවට දාපු කැටටි වශයෙන් දාපු කැදලි වශයෙන් දාපු දේවල් පුංචි පුංචි අංශ වලට කඩලා එක එක කැටිවීම නැතිවීම පැවතීම් මුලැමැදාක දැක්කන යනකොට අපි කියන එකට උදේබ්බ්‍ය අවස්ථාව කියලා. කොහොඳට බලවත් වෙනකොට ඔන්න මමෙක් නැතුව සිද්ධිය සම්පූර්ණ කස කැවෙන්න පටන් ගන්නවා. ආන්නේම ගිල්ලලා යම් දවසක ඒ පුද්ගලයා මුලමැද අග අමතක වෙලා අග විතරක් දකින අවස්ථාව. මුලමැද අමතකලා අග විතරක් දකින අවස්ථාව තමයි භංග බය නිබ්බිදා ආදී ඥාන පේන්නේ. එතකොට අර සිද්ධිය කියන එකයි අගද විතරක් දකින්නයි කියන එකයි අතර පුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වෙනවා. පොල් කටුවෙලකින් ගැරන්ඩියක් දමලා ඇදලා ගත්තා වාගේ කන්න පිට හැරෙනවා. මිත්‍යා සිද්ධියක අවසානයේ දකින්න තරම් ඉවසීමක් තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා බොහෝම පහසුවෙන් මේක කොහොමද මොකද්ද කියලා අලගේ මුලගේ දැක්කා. ඒ දේ දකින්න නැතුව මොන හරි විනිශ්චයක් කළා නම් ඒක තමයි අපි මෙතෙක් කල් සංසාරේ කරපු සම්පූර්ණ වැරද්ද. මොනම සිද්ධියක්වත් මුලැමැදාක දකින්න හදිස් ඉන්නේ නැහැ කලබලයි. මංකට යනකොටම හොයන්න පටන් ගන්න දැන් මම මොකද කරන්නේ ඊගාට මම මොකද කරන්නේ කියලා කලබල වෙන්න පටන් ගන්නවා. ඔහොම ඉන්න. ඔහොම ඉන්නකොට ඔගේ සිද්ධිය අවසානයේ දකි. දැක්කට පස්සේ අර තක්ක මොකු නැහැ කලබල නැහැ. මොකද හේතුව ඒ පුද්ගලයා තුළ මේ උපේක්ෂාව පහළ වෙන්න හොඳටම කරුණු තියෙනවා. එතකොට මධ්‍යස්ථ භාවය ඇතිවිලා. ඉතින් ඒක බුදුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් දෙයියන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ගුරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඉරහන්ෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ තාම නෑ මේ පෞරුෂත්වයේ පිරිච්ච ගතියක් ඇවිල්ලා. මේ ලේසි ධර්මයක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. නෝ හැකි ධර්මයක්. ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු වෙගෙන යනකොට කරන්න පුළුවන් ධර්මයක්. ආනේ විදිහට ඒකට නැමියාවක් ඇතුව කටයුතු කරනකොට අර සතිය ආදී ධර්ම වඩාන යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ උපේක්ෂාව පුදුමාකාර අඩියේ පටන් කෙලස් ගලවලා ගලවලා එනකොට ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ නීවරණ ධර්ම විශ්ින් නීවරණ ධර්ම නිසා යම් විදියකට කෙනෙකුට මේ ඔලමුල ගති අර්ධ ඥාන මෝඩ ගති දලදඬු ගති පහළ වෙනවද ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි හොඳ පැත්තමයි බොජ්ජංග ධර්ම වශයෙන් සඳහන් කරන්නේ. නිසා මුළු සංසාරේ අපි මෙතෙක්කල් ඒ නීවරණ ධර්ම කියන එක ඒකාන්තයෙන්ම අපේ ස්වාමීත්වයටපත් වෙලා අපි වාල්ලු ආගේ ඒ නීවරණ වලට පහඳින එක තමයි දිගටම කෙරුවේ. කාමච්ඡන්ද එනකොට ඔළුව පාත් කරගන්නවා. ව්‍යාපාද එනකොට ඔළුව පාත් කරගන්නවා. නිදිමත එනකොට කොහොමදත් ඔළුව පාත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා එනකොට එදි මොනෝ කරන්නේ? සුනාමි එනකොට හරියට ඊටක නිඳ හදනවා. මේක හිතුවේ අපි කවදාකවත් කෙලවර කරන්න පුළුවන් වෙයි කියලා නෙමෙයි. මොමු ਸਰවඥාන්තය පෙන්ලා දීලා තියෙනවා යම් ආකාරයකින් ඒ ඔලොමොල දලදඬු නොකෑමන හිත් චිත්ත tattya තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒකේ සම්පූර්ණ අනිපැත්ත තමයි හිත මුරුදු කරන, මෙලෙක් කරන, කලල් මඩක් වගේ කරගෙන, උද්‍යෝගිමත් කරන. ගැඹුරු ධර්ම වලට සූදානම් කරගත්තා බොහෝම කීකරු හිතක් තමයි මේ බොජ්ජංග ධර්ම නිසා ඇති වෙලා තියෙන්නේ. නිසා බොජ්ජංග ධර්ම හැම වෙලාවෙදීම සංසන්දනය කරන්නේ නීවරණ ධර්මත් එක්ක. නීවරණ කියන්නේ කළු පැත්ත නම් බොජ්ජංග ධර්ම කියන්නේ සුදු පැත්ත විදියට. මේක පිළිබඳව මේ හොයපු විස්තර කරපු එක ස්වාමීන් වහන්සේ නමක් ඒ පොතේ ලියලා තියෙනවා සතිපට්ඨාන පොතේ. ඒ ස්වාමීන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දීඝකාය මජ්ක්‍ධිමනිකායේ තියෙනවා දීඝනිකායේ තියෙනවා මහා සතිපට්ඨාන කියලා කියනවා. මජ්ක්‍ධිමනිකායේ තියෙන සූත්‍රයේදී කියනවා සතිපට්ඨාන කියලා. ඉතින් ඒක බලනකොට ධම්මානුපස්සනාවට ඒ <clears throat> නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධ සත්පොජ්ජංග චතුරාර්ය සත්‍ය මේ විදිහට මාතුකා රාශියක් දාලා තියෙනවා. <clears throat> විශේෂයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රය. ඊට පස්සේ ඒකේ <clears throat> මේ pāli ප්‍රභවය තමයි ඔය අපි කියන මේ තේරවාදී සඳහන් වෙන්නේ. ඒ සංස්කෘත පොත් බලනකොට ඒ වගේ ධම්මානුපස්සනාවට දාලා තියෙන නීවරණ සහ බොජ්ජංග පමණයි. මොකද ඒ දෙක කෙරුවොත් අනික සේරම සේරම කෙරුවා හා සමාන ಗುಣ ලැබෙනවා. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ නිගමනයකට අවිල්ලා තියෙනවා ධම්මානුපස්සනා කියලා අත්‍යන්තයෙන් ගත යුත්තේ නීවරණ ධර්ම සහ සම්බොජ්ජංග ධර්ම. ඒක නිසා නීවරණ ධර්ම පිළිබඳ අවබෝධ කිරීම නැත්නම් නීවරණ ධර්ම තමයි අපිට කරදර කරේ. නමුත් ඒකේ මුලමදාග දැකීම සිද්ධ වෙන්නේ සතිපට්ඨානයේ හතරවෙනි අංශයට යනකොට. ඒ වෙනකොට අයින් වෙන නීවරණ වෙනුවට බලපදියම් වෙන්නේ මෙන්න මේ කියන බොජ්ජංග ධර්ම. ඒක ඉතින් හොඳට පේන එක තමයි නැත්නම් අන්තිම කෙලපැමිණිච්ච තැන තමයි මේ අපි සාකච්ඡා කරපු උපේක්ෂාව. ඒ උපේක්ෂා ගුණය මුළු බොජ්ජංග පුරාම පැතිරෙන කතියක් තියෙනවා. ඒ නිසා නීවරණ මැඩලනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ නීවරණ ගැන කතා කරනවා තියෙනවා පඤ්ඤා නිරෝධිකෝ කියලා කියනවා නීවරණ වලට. නීවරණ කියන්නේ ප්‍රඥාව මුවහා කරන, අන්ධ කරන දෙයක්, අන්ධ කරනෝ. නීවරණ නැති වෙච්ච ගමන් අපි ඔය හිතුවට මේ බොජ්ජංග වඩන්නේ නිවන් දකින්න කියලා ඉන් මෙපිට අපේ හැකියාවල් වල අපේ තියෙන මේ වැඩ ගන්න පුළුවන් ගතිය පුදුමාකාර වෙනසක් ඇති කිසිම කෙනෙක් ඒක එනකන් හිතන්නේ නැහැ මේ තරම්ම බොජ්ජංග ධර්ම වලින් මේ අපේ හැකියාවන් නැත්තම් මනුස්ස හිතක තියෙන පූර්ණ ශක්ති මතු කිරීමක් කරයි කියලා. ඉතින් ඒ නිසා කියන්නේ මේ බුද්ධංග වඩන්න වෙලාවක් නැහැයි. අනික් වැඩ තියෙනවා. ඉතින් වැඩ වැඩ තියෙනවායි කියලා කරන්නේ වැඩ අනන එක තමයි. වැඩවල මුලැඳාග මොනවක්වත් දන්නේ ඉතින් කරනවා. ඒ වෙනුවට අපි මේ වැඩ කරන ගමම ටික ටික ටික ටික බොජ්ජංග ධර්ම සම්පූර්ණ කළොත් අපිට පෙනේවි ඔය අපි කරන වැඩ හුඟකින් සිදු වෙන්නේ නිවර්ණ වැඩෙන එකමයි. කළ යුතු ටිකක් තියෙනවා. අන්නේ ටික වෙන් කරගෙන අර නොකලමනා කටයුතු අයින් කරලා ඒ ජීවිතයේ ගුණයක් හැඩගැස්මක් ඇති කරගන්න නම් ඔය කරන වැඩම අම්මා කිව්වට අප්පා කිව්වට ජාතකෙන් ආවට પરම්පරාවෙන් ආවට කර කර ගියාට හරියන්නේ. ඔය අතරමැදට මේ බොජ්ජංග ධර්ම ටික ටික දැම්මනම් අනිවාර්යයෙන්ම අර නොකල යුතු දේවල් අයින් කළ කල යුතු දේවල් කරනකොට පුදුම ඉඩක්. ඒ වගේම පුදුම මේ හැකියාවක්. උකහා ගැනීමේ ශක්තියක්, දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හිතා ගන්න බෑ කොහොමද මේ නොතිබුණු ශක්ති මත උනේ කියලා. ඇත්තට මේ එකම ශක්තියක්වත් අලුතෙන් ඇවිල්ලා නැහැ. මේ ශක්ති මුවා වෙලා තිබිලා තියෙනවා. සාමාන්‍ය කියනවා අපේ මොලේ කවම කවදාකවත් මේ වම් පැත්තෙන් වැඩ ගන්න නැතිලු. දකුණු පැත්ත තමයි මේ සේරම ශිල්ප ශාස්ත්‍ර එක එක මැඩලීම් ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට වෛරයට ඉගෙන ගැනීම සේරම කරන්නේ. යම් දවසක අපේ හිත මේ බණ භාවනා කළොත් ඒ දකුණු පැත්තේ තියෙන එක එක මරාගෙන කන ගැති නතර වෙලා ඒ වම් පැත්තට ගියාම අර පුද්ගලයන් අතර සමතාවයක් වස්තුන් කෙරේ සමතාවයක් ආවට පස්සේ සම්පූර්ණ පිරිච්ච ගතියක් මේ සන්තුෂ්ත කරගතියක් එන්න පටන් ගන්න. මේ මනස තුළින් ඊට පස්සේ අපරාධ වෙන්නේ නැහැ කියලා. ඒ අපේ ඇත්තටම මොලෙන් වම වැඩ ගන්නෑ. දකුණ ටිකක් වැඩ ගන්නවා. සාමාන්‍ය කෙනා දේශපාලනඥයන්ගේ දෙපැත්තෙම කිසිම වැඩක් ගන්නෑ කියලා. ෆ්‍රෙෂ් ෆැක්ටරි ෆ්‍රෙෂ් තමයි ඒක. එනිසා මරුණාට පස්සේ මොලයක් ගන්නවා නම් ගන්න තියෙන දේශපාලනඥයගේ මොලයක්. කිසිම දාසක වැඩ කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ ගණ්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වමනුත් වැඩ අරගෙන, දකුණුත් වැඩ අරගෙන දාලා ගියාට පස්සේ ආය වැඩ නැහැ. නිසා අපිත් මේ හොඳ හොඳ කැරි දාලා යන්න නැතුව ඒ කියන වැඩ ටික ගන්න නම් අනිවාර්යයෙන්ම මේ පුරුදු ලෞකික දැනුම් වලට නතර වෙන්නේ නැතුව මේ බොජ්ජංග ධර්ම ටික ටික වැඩුවොත් අපිට තේරෙන පටන් අරගනි ඉස්සර නැහැ කියපු වෙලාව හම්බ වෙනවා. ඔය නැහැ කියපු ಗುಣධර්ම තියෙනවා ලෝකේ. හොඳ සත්පුරුෂෝ ඉන්නවා ලෝකේ. හොයාගෙන යනකොට යනකොට හම්බෙන්නේ මොකද? අර නීවරණ මැඩලෙමි මේ බොද්ධංග ධර්ම මතුවෙනකොට හැකි සංඥාව ඇවිල්ලා බුදුම මෙලෙක් මුරුදු ගතියක් එන්න පටන් ගන්නවා. ඒ වගේම ධර්මානුපස්සනාවේදී අනිවාර්ය කළ සරුවචාන්සේ දේශනා කරන නිවර්ණ ගැන දැනගන්න බොද්ධංග ගැන දැනගන්න. ඒක නිසා අපි ආධ්‍යාත්මික ගමනේදී කළ යුත්තක් මේක. කෙරෙන්න ඕනේ ඒක. ඒ වගේම තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාක් වෙලාවට සඳහන් කරලා කියනවා සාසනයට අවශ්‍ය කරන ලুকু යුග මෙහෙවරක් කරයි කියලා. ඉතින් උන්වහන්සේගේ මේ විශේෂ හැකියාවල් හේතු වෙලා තියෙන්නේ උන්වහන්සේ මේ වඩපු ධම්මවිචයත් ඒ වගේ බොජ්ජංග නිසා පුදුමාකාර විදියට මේ බර දැරීමේ ශක්තියක්. උදේින්ද හැන්ද වෙනකම් වැඩ කරත් වෙහෙස කරන්න නැතුව කරන්න පුළුවන් ශක්තියක් තියලා තියෙන උන්වහන්සේට ප්‍රධාන වෙලා තියෙන්නේ මේ මේ ප්‍රඥාවයි ධම්මවිචයයි. ඒකට හේතුව උන්වහන්සේ මේ බොජ්ජංග ධර්ම වැඩියෙන් වඩාපු එක කියන එක මේ බොජ්ජංග වල තියෙන ಗುಣ සාකච්ඡා කරන්න නැතුව සඳහන් කරනවා. ඒ වගේම සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා සක්විති රජ කෙනෙකුට ඒ සක්විති වික්‍රම පාන්න පුළුවන් වෙන්නේ සක්විති රජවරණ පහළ වෙන මේ මණි රතන හතක් නිසායි කියලා. විශේෂ ආශ්චර්ය ධර්ම හතක් පහළ වෙනවා. ඒ ධර්ම හත නිසා එතුමට බොහොම ලේසියෙන් මේ මුළු ලෝකෙම ආධිපත්‍යයටපත් වෙලා දසදාත රාජ ධර්මයේ රාජ්‍ය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ තියෙන සම්පූර්ණ අපේ ඇතුළත ලෝකෙට ආධ්‍යාත්ම ලෝකෙට අපි සක්විත රජ වෙන්නේ මෙන්න මේ බොජ්ජංග ධර්ම හත වැඩිවීමෙන්. ඒක පහළ වීමක් සිදු වෙන්නේ බොජ්ජංග වඩනකොට විතරයි. එහෙම නොවුනොත් අපිට කවදාකවත් අපේ වැඩේ කෙලවර කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් නැවත නැවත සංසාරයට එන්න වෙනවා. සම්පූර්ණ රජ වෙන්න නම් සර්වඥ සඳහන් කරන ඇත්ත වශයෙන්ම කියනවනම් සෝවාන් වෙන එක සක්විත රජකමටත් වැඩිය හොඳයි කියලා. මොකද ඒ වෙනකොට ඒ පුද්ගලයා මේ බොජ්ජංග ධර්ම කෙරෙහි වෙනද නොතිබිච්ච කැක්කමක් වමනාවක් වැඩ කරන නිසා. ඒ නිසා සක්විතරදේවගේ හත් සතක්කෝ මණිරත්න වගේ තමයි බොජ්ජංග ධර්ම හත වැඩිම. ඒක නිසා ඒක අමාරු බව හැබෑව. නමුත් අපි හිතා ගන්න ඕනේ මේක මේ සංසාරේ කෙරෙච්ච නැති වටිනා වැඩක් කියලා. උනන්දු වෙනවනම් ඒව තව තව වැඩිෙන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ඔය අනෙකුත් ධර්ම ශ්‍රද්ධාවෙන් කරන වීර්යයෙන් සතියෙන් වගේ කරන ඔය අනිකුත් වැඩ හුඟක් දේවල් හැම ආගමකම තියෙනවා. કોઈ මෛත්‍රිය කියන එක හැම ආගමකම සඳහන් වෙනවා. බුද්ධානුස්සති වගේ තම තමන්ගේ සාසුන් වහන්සේගේ නම සිහිපත් කරලා ওই ධ්‍යාන ලැබෙන එක හැම ආගමකම තියෙනවා. ওই දිබ්බ චක්කු දිබ්බ සෝත හුඟක් ආගම් වල තියෙනවා. නමුත් කිසිම තැනක බොජ්ජංග සාකච්ඡාවක් නැතුව බුද්ධ ආගමෙන් පිට. කිසිම ආගමක නැහැ බොජ්ජංග ගැන කතා කිරීමක් බුද්ධ ආගමෙන් පිටේ නිසා බුද්ධෝත්පාද කාලයක පමණක් දකින්න හම් වෙන උත්කෘෂ්ඨ ධර්ම. එකෙන් අදහස් කරන්නේ මේ අනිකුත් පුංචි දේවල් බුද්ධ ආගමේ තියෙන දේවල් පුංචි කරලා. නමුත් එකෙන් කියන්නේ ඌවා කොයි සාස්ෘණ වහන්සේටත් වැටහෙනවා කියලා දීලා තියෙනවා ශ්‍රාවකයන්. නමුත් මේ බොජ්ජංග ධර්ම වගේ දේවල් සරුවත්ඥන් වහන්සේ ඇර වෙන කෙනෙකුට කියලා දීලත් නැහැ. සරුවත්ඥ ශ්‍රාවකව ඇර වෙන කෙනෙක් දන්නේ. ඒ නිසා අපිට තියෙන හිතා ගන්නවා මැරෙන්න ඉස්සලා අපි මේ බුද්ධඝම් කාර්යෝ නම් මේ බුද්ධඝමට ආවේනික මේ ලක්ෂණ අපි මේ දැනගන්න වැඩක ඉන්නේ කමාරු වුණත් අපි මේ විදිහට ඒව සලකන්න ඕනේ. ඒ වගේම බුද්ධ මේ මේ මේ බොජ්ජංග ධර්ම වඩනවා නම් ඔය අපි ඉදිරියට තියාගත්ත ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා සත්ත බොජ්ජංගා බහුලීකත භාවිතා බහුලීකත විඥා විමුක්තිය පරිපූර්ණේදී. කියන්නේ අනිවාර්යයෙන්ම අපි ගෙනියන නිවනට විද්‍යා විමුක්තිය පිණිසමයි මේක නැමිලා තියෙන්නේ. ඒකටයි මේක බොජ්ජංග කියලා කියන්නේ. ඒ බෝධිය කියලා කියන්නේ අනිවාර්යම නිවනමයි. එහෙම නැත්නම් නිවන් ලැබීමට කටයුතු කරන ඒ යෝගාවචරය. ඒ දෙක සම්පූර්ණ කිරීමටයි මේ බොජ්ජංග සම්පූර්ණලා තියෙන නිසා යම් විදිහකට Taman තුලේ ධර්ම වැඩිගෙන එනවනම් ඒ තිබුණු මේ දහල දඬු ගති එනතන් දැඩි මත දහරියකම මේ කෙනෙකුට මේචල් කරගන්න බැරි ගති අයින් වෙලා ඒ පුද්ගලයා කොච්චර දුරට මෙලෙක් වෙනවද කියනවනම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම බුද්ධ රත්නය කෙරෙහි අවෙක්කප්පසාදී නොසැලෙන සද්ධාාවක් ධර්ම රත්නය කෙරෙහි නොසැලෙන සද්ධාාවක් සංඝ රත්නය කෙරෙහි නොසැලෙන සද්ධාාවක් ඒ වගේම තමන් රකින්න සීලය ඒක ආර්ය කාන්ත සීලයක් වඩපත් කරගන්න පුළුවන් වෙනවා වෙන විදිහට කියනවා නම් සෝවාන් මාර්ගඵල ඥානය පිළිබඳ අවශ්‍ය කරන මූලික අඩුම කඩුම ටික සකස් කරලා දෙනවා ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ දවස් 10ක් විතර භාවනාත් කරා බණත් ඇහුවා. ඒ බණ අහනකොට අපි මේ අපි කරන භාවනාවට ගැළපෙයි කියලා හිතලා දවසින් දවස දවසින් දවස මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරන සම්පූර්ණ කරන ආවේ. ඒකෙන් අපි හිතා ගන්න බැරි තරම් ගොඩාක් ආනිසංශ තියෙනවා. ඒ ආනිසංශ සියල්ලක්ම අපි අපි අත්ත වශයෙන්ම පුළුවන් තරම් සාක්ෂාත් කරගන්නත් ඕනේ. ඒක livelලා එවුවා <clears throat> අනිකුත් එක අපිත් එක වැඩ කරන ආයතත් සම්පූර්ණ මේ ප්‍රායෝගිකව දැක දැනගන්න පුළුවන් විදිහට කටයුතු කළොත් අපිට කියන්න පුළුවන් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ අපි ත්‍රිවිධ ශාසනය සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය වඩ아가න අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ අනිකුත් නැත්තන්වත් ඒ බාහිර ශාසනයටත් යම් ආදර්ශයක් දීලා අපි මේ හිටියන යම් ස්ථානක ඒ ස්ථානටත් නම්බුවක් ඇති වෙලා අපිට යම් කිසි කෙනෙක් දානහන් දැබ්බෙදුවා නම් ඒ මිනිසුන්ටත් යම් කිසි ප්‍රමාණයකට මේ ආනිසංස ලැබිලා සීනාසන හදලා දීපු සෑම කෙනෙකුටම හම්බෙලා මේ කාලයෙන් අපි නියම වැඩක් ගත්තා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ අපි මේ කරගෙන යන වැඩි ඒකාන්තයෙන්ම අද පවතින ශාසනයේ தത്വයට වෘතිලායේදී කටයුතු කරන වීර සෙබල පිරිසක් වාගේ අනිවාර්යයෙන්ම යුද පෙරමුණේ වැඩ කරන වීර සෙබල පිරිසක් වාගේ කරගෙන යන වැඩක් අපි ඒක සාර්ථකුණත් අසාර්ථකුණත් මරණයේ සිදුවෙන යුද බිමේ නම් ඒ ඇති අපට ආයෙ ගෙදර ගිහිල්ලා මැරෙන්න ඕන කමක් නැත්තේ. ඒ නිසා මේ සටනේදී මැරෙන්න වෙන්නේ නැති බව නම් මම කියන්නම්. කවදාකවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ කරන වැඩ උනේ දිනෙන් දින දිනෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනා මාලාවේ නිමාව මෙතනින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සනදිතා ආශිර්වාද දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතරයට මං හිතුවා මේ චතුරාර්යක භාවනා පිළිබඳව පැහැලක විතර විනාඩි 15 15 විතර වගේ අරගෙන චතුරාර්යක භාවනා හොඟ දෙනකොට අපි කියලා නැහැ මොකද අර ආනාපානිය ගත්තොත් ඒකමයි පිම්බි මැකිලිම ගත්තොත් ඒකමනේ කරලා තියෙන්නේ වර වරින් වර සාකච්ඡා වෙලා තියෙනවා ඒක තමයි පැයක් විතර අරගමු කියලා බලාපොරොත්තු වෙනවා අඩු වෙනවා අක්ටිනිබදුන එක අඩු වෙනවා එතකොට ඒ කියන්නේ මේ කොහොමද කියන්නේ ඒ යන්ත්‍රයක් වැඩ කරනකොට ඒ යන්ත්‍රේ හොඳට ඇලයින් වෙලා නැහැ කියලා එකලස් වෙලා නැත්තම් හරියට උපදින ශක්තිය වැය කරන්නේ යන්ත්‍රේ කඩන්නයි, ගෙවන්නයි, රත් කරන්නයි. හොඳට යන්ත්‍රය එකලස් වුණාට පස්සේ ඒතර ශක්තිය ඕන කරන්නේ ඒක යන්ත්‍රයේ අනවශ්‍ය ශක්තිය නුපදවන්නේ නැහැ, ශාන්ත නාස්ති කරන්නේ නැහැ. එතකොට අපි අඩුම ශක්ති ප්‍රමාණයක් වැය කරලා ගන්න පුළුවන් උපරිම වැඩි ටික කරගෙන යන එකයි කරන්නේ. ඒ නිසා අපි මේ හුඟක් වෙලාට ශක්ති දවනවයි කියලා දැවිලා වැඩෙන්නේ කාමච්ඡන්දේ. අපි වැඩෙන්නේ මේ මේ ව්‍යාපාදේ. ඔය බැරි වෙනකොට තමයි ඔය දපල උඩ ගොඩ ආන ගොරෝගොරෝ බුදියන්නේ. ඔය දෙකටම කරගන්න බැරි වුණාට පස්සේ. එනනම් උද්දච්ච කුකුච්ච විචිකිච්ච ඔය හතරම අධික ශක්තිය. තීන මිද්ද ඇර අනෙක් හතරම අධික ශක්තිය. ඔය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ දිගට ඉන්ධන දවනවා, කෑම කනවා, තීරම දාලා මොනවටද මේවා යොදන්නේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් භාවනා කරගෙන යනකොට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට අඩු වෙනවා. එතකොට අර අමතර දේවල් වලට, ඒ කියන්නේ ඔය විලෝපන වලට, නීවරණ වලට ඉඩ නැති වෙනවා. ඊට පස්සේ එමීට මේක අරගෙන ගියාට පස්සේ තව ඉස්සරහට බොජ්ජංග ධර්ම එනකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා වෙන ශක්ති පහක් එනවා ඒ වෙනුවට. අර කියන කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නාස්තික මේ ශක්ති වෙනුවට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන පටන් ගන්නවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ඇත්තටම මේ යන්ත්‍රයට මෙච්චරම තෙල් දාන්න මෙච්චරම හයියෙන් දුවන්න ඕන කමක් නැහැ. එහුනේ. ඒකත් එක පැත්තක් තමයි. ඉතින් ඒකට හේතුව සමාජලාට ඔය දෙවේල කණ්ඩ ගිහිල්ලත් අපිට පේනවනේ කොච්චරක් මේ කෝප පීඩී හොදන්න ඕනද කියලා. උයනේවා පැත්තක තුන් වේලක් කරන්න ගියොත් තවත් වෙන්නේ ඒකම තමයි. ඒ නිසා ඒක අඩු කරන්න අඩු කරන්න අඩු කරන්න අපිට මේ මේ අධික ශක්ති දවලා අධික වැඩ කොටසක් කරන එක නෙවෙයි තියෙන්නේ අදුම ශක්ති ප්‍රමාණයක් දවලා මේ යන්ත්‍රයේ තියෙන උපරිම මේ සමාහිත භාවය එකලස්කම ඇත කර අර කරගත්තා පස්සේ මේක හිතන මහ පුදුමාකාර අර කඩ කරට ගත්ත මිනිසෙක් වගේ තමයි. අපිට පුදුම බරක් දරන්න පුළුවන්. මේ සාමාන්‍ය ශක්ති ප්‍රමාණයක් තියානිනවා. අධික ශක්තියට ගිය ගමන් කාමච්ඡන්ද ව්‍යාපාද දෙක කියන එක මොනම තාලෙකින්වත් කන්ට්‍රෝල් කරගන්න බැහැ. ඒ නිසා භෝජනේ මත්ඤ්‍යතාවේ. එමෙලි කියලා බලමු කන්නඩිය ළඟට ගිහිල්ලා. කන්නඩියක් ඉස්සරහට ගියාම පේනවා. මේ මේ තොවිලට ඔච්චරම තෙල් ඕනේ නැහැ. ඇත්තටම මේ අපිට අවශ්‍ය කරන මූලික දේවල් අපි කියනවා බේසික් නීඩ්ස් කියලා කියන්නේ. බේසික් නීඩ්ස් වලට යනවා නම් කවදාකවත් මෙච්චර ධාන්‍ය නිපදවන්න ඕනේ නැහැ කියනවා මේ ලෝකේ. අද ලෝකේ නිපදවන ධාන්‍ය වලින් 75%ක්ම නිපදවන්නේ මේ මධ්‍යසාර සඳහා. ඒ ටික මිනිසුන්ට කණ්ඩ දෙනවා නම් කවදාකවත් හරක්මස් අවශ්‍ය කරන්නේ නැහැ කියලා කියනවා අපිට. අපි මොකද කරන්නේ 125ක් මාකට් එකට දානවා කන්ට්‍රෝල් කරලා. ඊට පස්සේ පිටිබිල නගනවා. එතන ඉතුරු 75ම බියර් හදන්නයි ඇල්කොහොල් වලට ඒව ගතට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේ සම්පූර්ණ ආර්ථිකය උඩ පහළ ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ගැඹුරු ආර්ථික එහෙම දෙයක් නැහැ. ඒ මිසු වැඩි යෝබනක් නැහැ. එදාට අවශ්‍ය දේ ඒ කියන්නේ බේසික් නීඩ්ස් අවශ්‍ය ටික යපින් ගියාට පස්සේ අපිට අද එන්න වෙලා තියෙන අතේ එතෙන්න. ඒ අධික නිෂ්පාදනය කරලා අධිකව දුවලා ඉක්මනට යන්ත්‍රය දුවලා දුවලා මේ මේක කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා කියන්නේ. ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරපුවාම තෙල් ඉටි ටික පත්තු වෙන්නේ දැවීම සඳහා නෙවෙයි උණු වෙලා වැක්කරන එකයි. ඊට මිට වැඩි වෙනද උඩුපැත්ත හරලා එක දැල්ලපත්තු කරුවා නම් ටිකක් අල අල්ලනවා. ඒ නිසා ওই අධික වේගෙන් ගිය කට්ටියට වෙන්නේ මන්දායුෂ්ක වෙනවා. පරිසර දූෂණය සිද්ධ වෙනවා. චිත්ත දූෂණය සිද්ධ වෙනවා. අර සාමාන්‍ය වේගයට ගියාම ඒ කලබල නැහැ. ඉතින් අපිට දැන් අපිට තනියෙන් නතර කරන්න බෑ මැෂින් එක. දැන් දුවන එන යන වේගයක දුවන මැෂින් එක කොග් වීල් එක තියෙන කොග් එකක් වගේ කියනවා. දුවන මැෂින් එක දැතිරෝධක තියෙන දැත්තක් විතර. අපිට බෑ මේ යන්ත්‍රය අඩු කරන්න. ඒ තරම්ම අධික වේගෙන් දුවනවා දැන්. ඒක අපි ඉපදිලා තියෙන යුගයේ. නමුත් සරුවචනසේ සඳහන් කරනවා මුළු යන්ත්‍රය නැතර කරන්න හදන්න එපා. උඹ දැනගනින් දැන් ඉන්නේ අනුන්ගේ අවශ්‍යතාවයන් වලට කටයුතු කරන ලෝකයක් මේකේ තියෙන්නේ. නැත්නම් කාගේ දෝ න්‍යායපත්‍රයකටයි අපි දුවන්නේ. දුවර සතියින් ඉඳලා හැන්දාර කල්පනා කරලා බලන්න අද දවස ගත වෙලා තියෙන්නේ කාගේ ඕනකම් වලටද කියලා. කවුරුවම කවදාකවත් Tamange ඕනකම් වලට නෙවෙයි. ඒ නිසා අර සීලා භික්ෂුණිය මේ රහත් මෙහෙණින් ආද කතා කරලා තියෙනවා. නයිදං අත්ත කතම් බිම්බ නයිදං පර කතං අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති මේ වදේ මේ ජීවිතේ කියන කවදාකවත් මම කරපු ප්‍රතිබිම්බයක් නෙවෙයි මම කෙරුවා මේ තාලෙට මම කරගන්නේ ඒ වගේම අල්ලපු ගෙදර මිනිහා මට කරපු දෙයක්ුත් නෙවෙයි නයිදං පර කතං අගං කවුරුත් කරව මට සාපේකුත් නෙවෙයි මේක ඒ හේතු නිසා ඇතිවෙච්ච දෙයක් අපි තාම දන්නේ හේතු බලමුකුත් දන්නේ අපි බලන්නේ ආසාව විතරයි අපි දකින්නේ ඒ සඳහා අපි තෙල් දානවා දුවනවා මොකද්ද කරන්නේ කොහෙද දුවන්නේ <clears throat> බලන්න වෙලාවක් නැහැ මොකද අල්ලපු ගෙදර එක්කනට ඉස්සලා යන්න එපා <clears throat> වෙන මේකුත් ඕනේ නැහැ අපිට අල්ලපු ගෙදර එක්කන රේඩියෝයක් ගත්තා නම් මම දෙකක් ගන්න ඕනේ එච්චර ඒකයි කොයි જાතිුණා ප්‍රශ්නයක් නැහැ ඕන්න රණ්ඩුව තියෙන්නේ තේරුණා ඒ කියන්නේ බොජ්ජංග වලින් කියන්නේ මේ සමவாய සමතුලිත කරන සින්ක්‍රොනයිස් කරන නැත්නම් අලයින් කරනවා කියන එකයි එකලස් කිරීම එකලස් කිරුවා පස්සේ මම පුදුමාගා ඒක එකලස් කරපුවා හැම මේ අංශ හැම ක්‍රියා කරන මොහොතකම යන දිශාව තීන්දුවයි. එහෙට දුවනවා මෙහෙට දුවන නැහැ. එමෙහිට එමෙහිට එක දිශාවටමයි යන්නේ. ඒකට ගමන කෙලවරයි. දැන් මේක නෙවෙයි එහාට දුවනවා මෙහාට දුවනවා කැරකෙනවා වේග කවනවා. කොයි අතට යනවද? කවුද මේ දිශාව තීන්දු කරන්නේ? මේත ගියොත් හරිද? මේකිරුත් වැරදිද? ඔය බෝම්බයක් ගැහුවට පස්සේ රට්ටුන්න මොකද වෙන්නේ? හැම තැනම දුවනවා. පොලිසියට සිද්ධ වෙන්නේ මොකද්ද? ඊගා බෝම්බේ ෂුවර් එනවා දැන්. එනකොට මොකද කරන්නේ? මේ ඔක්කොම දුවන අරේ දුවනවා මෙහෙද ඒතන මිනිසුන්ට සිද්ධ වෙනවා ගහලා එලවල මේ කඳුළු ගස් දාලා මේ මිනිස්සු අයින් කරන මොකද පළවෙනි බෝම්බේ දාන්නේ දෙවෙනි දෙවෙනි බෝම්බේ දාන්න තමයි. ඒ වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැතුව දුවන්න පටන් අරගත්තොත් අපි දැන අනුකම්පා ගන්න පොලිස් කාර්යකටවත් බෑ අපිව හදාගන්න. මොකද මොනවාර වෙච්ච ගමන් කලබල වෙනවා. මේ එකලස තියෙනවනම් විධානයකට හවුම්කම් දෙන ගතිය තියෙනවනම් හරි ලේසි වුණත් යුද්ධයක් දිනන්න විශාල හමුදාවක් ඕනේ නැහැ කියනවා. ඉන්න හමුදාව කමාන්ඩ් එක අහනවනම් දෙන දෙන විධානේ අහනවනම් කියන්න පුළුවන්. ඒකයි කොමෑන්ඩෝස් වගේ තියෙන දක්ෂකම. ඒ මිනිස්සු ආයේ කැරලක් ගියත් ලොක්ක කියන්නේ අහනවා. මේ සාමාන්‍ය හමුදාවල වෙලා තියෙන හැම කෙනාම හමුදාපතිලා. එක්කෙනෙක්වත් කරන්නේ කියන්නේ අහන්නේ. අපිට කරන්න තියෙන්නේ අපේ ඇතුළේ තියෙන ශක්තිය. ඇත්තම ගොඩක් පින් කරලා උපදපු ශක්තිය. මනුස්ස ජීවිතයක්, මනුස්ස කයක්, මනුස්ස හිතක් කියන්නේ. මේ එකලාසේ නැති වුණාට පස්සේ තිරිසනාගේ අපේ කිසි වෙනසක් නැහැ. ඒ නිවන ධර්ම යටපත් කරලා බොජ්ජංග ධර්ම ගන්නවයි කියලා කියන්නේ කිසිසේත්ම අපිට අලුත් ශක්තිය අලුත් බල අලුත් හැකියාවල් එනවා නෙමෙයි මේ තියෙන ශක්තිය මතු කරගන්න. නිසා සරුවචනගේ සර්වඥතාතාට පත් වුණාට පස්සේ ඒ දේව දේවතාවය කියලා දේවතා සංහිති ඉස්ලාම සූත්‍රයේ සඳහන් වෙන්නේ මහානඹ සතුටෙන්ද කියලා අහනවා. නන්දසි සමන කියලා. බුදුන් අහනවා මට මොනව ලැබුණාටද මිනිස්සුયો කියලා. කින් ලද්දාවුසෝ මොකක්වත් හම්බෙලා නැහැ. සෝචති සමන කියලා අහනවා. මහානඹ ශෝක වෙනවද? කීන් මොන කීයතාව උසමගේ මොනව නැති උනා කියලා. මම මොනවක් නැති කියලාත් නැහැ. එහෙනම් උඹ සතුටුත් නැහැ, කනගාටුත් නැහැ කිව්වොත් ඒක නම් ටිකක් ගැළපෙනවා කියන්නේ. ඒක තමයි කියන්නේ. ඉතින් හිතපු මිනිහමයි. සරුවචන්සේ කියන්නේ මම වෙනම ආත්මකින් ආවා, දේවත්වයක් අඩමම. උඹලා වගේ මනුෂ්‍ය නම නවත් වගේ පිවිතුරු බව 100%ක් තියෙනවා කලවන්නේ නැහැ. එක දිශාවටමයි තියෙන්නේ. එතකොට අර යකඩ කෑල්ලමයි කාන්දමයි අතර තියෙන වෙනස. යකඩේ කාන්දමයි අතර තියෙන වෙනස මොකක්ද? අංශ ඔක්කොම දිශාගත වෙලා තියෙනවා. අංශ ඔක්කොම දිශාගත වෙච්චාම පුදුම ශක්තියක්. යකඩ තියෙන්නේ දිශාගත වෙලා නැහැ. ඒ නිසා කාන්දුම බිම වැටුනොත් අංශු දිශාගත වීම හෙල්ලෙනකොට කාන්දා ශක්තිය නැති වෙනවා. ඒ නිසා බලාතින් බැලුවත් වෙන මොනවා බැලුවත් යකඩේ කාන්දමයි සමානයි. එකම දේ ඒක කාන්දා ශක්තියක් තියෙනවා. ඒ වගේ අපේ ශක්තිය ආවට පස්සේ අපටයි තියෙන එක අයිති වෙන්නේ ලෝක න්‍යාය ධර්මයකට. අපිට තියෙන්නේ මේ තියෙන මේ අවුල නැති කරලා ඒක දිශාගත කරන එකයි. දිශාගත කරන්න හොඳම වැඩි තමයි කාන්දමක් එක ළඟ තියෙන එක. නේ? යකඩ එකක් කාන්දම් කරන්න තියෙන හොඳම වැඩි කාන්දම ළඟ තියෙන. ඒක තමයි සත්පුරුෂයෙක් ළඟ තිබ්බහම වැඩේ නිකම්ම සිද්ධ වෙනවා. එහෙමයි කියලා තියෙන්නේ. මෙච්චර දුෂ්කර කාරණාවේ අසත්පුරුෂයෙක් ළඟ තිබ්බම ඉබේම දිශාගත වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන මේ පැත්තක තියලා කරගෙන බලන්න එකයි තියෙන්නේ. බුදුහාමසෝගේ සිවුර ළඟින් ගිහිල්ලා අල්ලගෙන සංඛ්‍යා වංශය අල්ලගෙන යන්න ගියාම ඉබේම හරි ගැසලා එනවා. නෑ බොජ්ජංග සඳහා භූමිනේ නෑ උපේක්ෂාව සඳහා නම් භූමිය සමාධිය කියලා ඉතින් හරියට පේනවා සමාධියට පස්සමයි මේක වැඩෙන්නේ බොජ්ජංග කියන එක එහෙම මේ මේ කියන්නේ ඒක විශාල ව්‍යාපාරයක් තියෙන්නේ ඉතින් අර නීවරණ නැති තැනක තමයි මේක කරගන්න පුළුවන් වෙන්නේ නමුත් කෙනෙකුට නීවරණ නැති කරනවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි ඒකත් අමාරුයි එහෙම නැතුව කියනවනම් ඔය ධානයක් ලබන්න පයි නීවරණ නැති කරන්නේ ඒකටත් ඊට කලින් බොජ්ජංග තියෙනවා ඒ නිසා අපි අද මේ කවදා පටන් ගත්ත වැඩක්ද මේ කරගෙන යන්නේ කියන්න බෑ. මේ මේ ආත්මෙ නන්නේ වෙන බව මට නම් තේරෙනවා. කවදාකවත් මේ ආත්මේ පටන් ගත්ත වැඩක් නන්නේ. එහෙමනම් අපිට මෙච්චර දුර යන්න බෑ පිටසක් එක එක එල්ලේ. ගොඩාක් ඉස්සර පටන් ගත්ත වැඩක්. කොතන නතර කළා කොතනින් පටන් ගත්තද දන්නේ. ඉතින් ආයෙත් දැන් ඕක ටිකක් ඔප දාලා පොලිෂ් කරලා අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් එතකොට බලනකොට පේනවා මේ එක ජීවිතයක එක කල්පනා කරලා ගත් එකක් නෙවෙයි විශාල බොහොම පැරණි ඉඳලා කරගෙන යන වැඩ. අර වරින් අර පුළු පුළුවන් වෙලාවෙ ටික ටික උපකර කර උපකර කර අරගෙන යන එකයි තියෙන්නේ. ඔය ඇත්තටම ඒක නිසා අපි අර නීවරණ එනකොට ප්‍රමාදය කියන වචනේ එතන තමයි ගැලපෙන්නේ. එනකොට පමයි අපි. ඒකට යා ඔළුව උස්සලා මේ පොරවෙන් කපන තරමට ලොකු වෙලා. නියපොත්තෙන් ගන්න මට්ටම නීවරණ දැක්කම ඇතර එච්චර වටිනා දෙයක් මුළු ජීවිතේම නැහැ. තණ්හාවක් ඇති වෙනකොටම තණ්හාව ඇති වෙන බව දැක ගන්න පුළුවන් නම් කවදාකවත් බෑ තණ්හාවට අපි වාහිලා ගන්න. නමුත් අපේ තියෙන මෝඩකම නිසා මෝඩකමනේ සරුවත් කියන ප්‍රමාදය නිසා. ප්‍රමාදය නිසා ඒක එතකොට ඇති වෙලා ඉවරයි. ඉතින් එතකොට යා වන ශිලාව වන කරගෙන ඉතින් අපි පොරෝ උසගෙන යන්න ඕනේ. ඒ නිසා යෝනිසමනසිකාරය කියලා කියන්නේ මුලට අදින එකයි. තණ්හාව එනකොටම, ද්වේෂය එනකොටම, නිදිමත එනකොටම අල්ලගන්න පුළුවන් නම් දැන් අපි ගන්න නිදර්ශනයක් වශයෙන් කිව්වොත් ඔය දැන් ඉන්න අපි ජනාධිපති ගන්නකෝ ඒ ජනාධිපතිගේ අම්මා ඉන්නවනම් ඒ අම්මට ජනාධිපති කෙනෙක් පෙන්නන්නේ මගේ කොල්ලා කියලා නෙපෙන්නේ. මොකද මුල දැක්කා. කොච්චර ජනාධිපතිවරුත් අපේ කොල්ලා. අපි අපිට එහෙම කිව්වොත් එහෙම අපිට නඩු දාතයි. පුරවැසියෙක් ජනාධිපතියට ගෞරවය නැත්නම් අම්මට කියන්නේ අනේ අපි පොඩි කොල්ලා කියලා. මොකද අම්මා මුල දැක්කට පස්සේ ජනාධිපති නෙමෙයි අඟුලිමාල වුණත් අම්මට පේන්නේ ඒ මුල දැකව ගතිය. ඊට පස්සේ ඒ දරුවා කවදාකවත් අම්මට උඩින් යන්නේ නැහැ. යන්න බෑ මොකද තමන්ගේ මුල දැකලා තියෙනවා. ඕනම ක්ලේශයක ඒ මුල ටික දැක්කනම් ආය මොනවා කරන්න ඇති නාස්ලන උදාගත්තා වගේ තමයි ඕන විදිහට හසුරුවතයි. ඉතින් අපිට උගන්ලා දෙන තියෙන මෝඩකම කෙලස් දැක ගැනීම අකුසලයක් කියලා වගේ අපිට කියලා දෙන්නේ. මම දැන පිළිගන්නවද කියලා. මේ කෙලස් ගැන දැනගත්තොත් ඒක අකුසලයක් කියලා. ඉතින් හැමදාම කෙලස් වලට පහින්ද පහින්ද ඉන්නවා. මොකද මිනිහා ඉස්සරහින් කොයි වෙලාවෙත් අපිට බෑ. දැන් කරන්න තියෙන්නේ ඒක එන්න අරින්න. වෙන තාලෙ මෙන්න අරින්න. එන්නකොට පුළුවන් නම් දැක ගන්න. එන්නකොටම අල්ල ගන්න හැබැයි ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. නම් මකන්න යන්නත් එපා. වැඩි කරන්න අඩු කරන්න යන්න එපා. එනකොට ස්වභාවය දැක්කනම් ඒක අපි එnde ende ende ende මුලට මුලට ඇදීම තමයි අප්‍රමාදය කියන්නේ. අප්‍රමාදී වෙනවා. ප්‍රමාදී කියලා කියන්නේ ඇවිල්ලා ගොඩ වෙලාවක් ගිහලා නේ අපි දැකලා. එතකොට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඊටවක්කාර වෙලා ඉවරයි. මනගතුම ක්ලේශයයි කියන්නේ නීවරණ වශයෙන් ගත්තොත් පරිඋත් ทาน කෙලස් කියලා කියන්නේ ඇත්තටම බලගතුම කෙලස් නම් කාය දුස්චරිත වචී දුස්චරිත. මැදගත් කෙලෙසේ තමයි ඔය නීවරණ කියන්නේ. අනුසේ තමයි අදුම ඊ타මත්ම සියුම්ම කොටස්. නමුත් සර්වඥයන් සඳහන් කරන්නේ සෝවාන් වෙනවයි කියලා මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත නතර වීම විතරයි. සීල පිරිසිදු වීම විතරයි සෝවාන් කියලා කියන්නේ. සෝවාන් වෙනකොට මේ පුදුරට ආය දන දන පව් කරන්න බෑ. මොකද පව් කරන්න බැරි අරියකාන්ත සීලක පිළිටෙනවා. ඊට පස්සේ තමයි තේරෙන්නේ ඊට පස්සේ අර ඇතුලේ තියෙන අනික් කෙලස් ටික වැඩ කරන්න තරම් පැහැදිලා පිළිසුදු වෙලා ඉන්නේ සෝවන් වුණාට පස්සේ. ඒ නිසා උන්වහන්සේ කියනවා සෝවන් වුණාට පස්සේ මං ආයෙ වගේ කියන්නේ උඹ වැඩ උඹ බලාගන්න. මට තියෙන්නේ කොහොම හරි උඹ සෝවන් කරලා දාන්නකම් විතරයි. උන්වහන්සේ වගේ කියන්නේ සෝවන් කරන්න විතරයි. එන් එහාට පස්සේ නිදල්ලේ යන්න ආරෙනවා. ගිහිල්ලා කන්නේ කාපන් නොයන්නේ නිකා හිටපන්. දැන් උඹට තේරෙනවනේ. සෝවන් කරනකම් හැබැයි කියනවා ඉතින් මට කරන්න දෙයක් නැහැ මම බැඳිලා ඉන්නවා. බැඳිලා කියලා කියන්නේ මේ තණ්හාවෙන් මැදිලා නෙවෙයි. වගකීමක් තියෙනවා. මා කරා පැමිණිච්ච මිනිස්සු අඩු ගන්න සෝවන් කරනවා. ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා. ඉතින් මේකෙදී ඒක වෙන විදිහට බලනකොට තියෙන්නේ මේ සීලයක නැත්නම් කාය දුස්සත්‍ය වචී දුස්සත්‍ය සනීප කිරීම සඳහා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා කොච්චර සලකනවාද කියලා. නමුත් ඒක ගත්තට රකින්න බෑ නීවරණ තියනවා. ඒ නිසා නීවරණ නැති වුණොත් සීලය රකින්න ලේසියි. ඒ නිවර්ණ අයින් කරන්න බෑ අනුසය කෙලස් තියෙනකම්. ඉතින් එහෙම ඊට මෙතන ගලව ගලව ගලව ගලව අන්තිමට ගිහිලා අම්ම ගහලම දාලා තමයි නතර කරන්නේ. නෑ එහෙම කියන්නේ බොජ්ජංග ගැන සාමාන්‍ය සඳහන් කරන්නේ ප්‍රථම ධ්‍යානටත් බොජ්ජංග තියෙන්න ඕනේ උද්‍යප්පේ ඥානෙටත් තියෙන්න ඕනේ. එනේ චූලසෝතපන්න தත්ත්වෙ පන්නන්න ඕනේ. ඉන්ද්‍රිය ඒක රස කරන්න නම් පළවෙනි සැරේට ඉන්ද්‍රිය ඒක රස භාවය තේරෙන්නේ උද්‍යප්පේ. උද්‍යප්පේ එනකොට හැම දෙයක්ම කිරි රසයි. මේක පැණි, මේක තිත්ත, මේක ඇඹුල් ඒවා මොකුත් නැහැ. ඔක්කොම ගිල කිරි රස වෙනවා. මොන අරමුණක් ඔළුවට දැම්මත්, නීවරණයක් දැම්මත්, සුසුසල ධර්මයක් දැම්මත් හැම එකම සමරස වෙනවා. මේකම කප කප කප කප බලන එකනේ කරන්නේ. නිසා බොජ්ජංග ධර්ම සම්බන්ධ කරන්නේ බොජ්ජංග කියලා පැමිණෙන්න රහත් වෙන්න ඕනේ. බොජ්ජංග වැඩ කරනවා කියලා කියන්නේ උද්‍යප්පේ ඥාන මට්ටම දවනේ. ඒ කියන්නේ විපස්සනා ඥානත් එක්ක කතා කරනකොට. නාවෝ හනුමන් සීකන්නේ නීවරණයි බොජ්ජංගය කියන ධර්මතා කියන්නේ දැන් ධර්මතාවයේ ඇති කිරීමට කුසලතා තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. ඒක නෑ තිරසනෙකුට නෑ මිත්‍යා දෘෂ්ටිකයෙකුට නෑ මේ මිත්‍යා දෘෂ්ටිකයන් අය වහගෙන නේ තියෙන උවමනායම වහගෙන නේ තියෙන. නමුත් අපිට තිබුණාට ඒක මතු වෙනකන් සාක්ෂාත් කරනකන් අපිට ආනිසංස නෑ. තියෙනවා ඒක නිකන් අර මේ නාගමාණිකයක් අස බෙට්ටකින් වහලා දැම්මා වගේ කියලා කියන්නේ. ඒක නාගමාණික දිලිදෙන්නේ නෑ. ඈ අපි දැන් මේ කරන්නේ සමාධිය. අද වට තියෙන උපක්ලේශ ටික අයින් කරන එක විතරයි. ඒකට නාගමාණිකේ මතය. නෑ ඒක තමයි මේක බුදුහාමුදුරන්ගෙන් අහන්නේ අපි ඒක තමයි බුදුහාමුදුරන් තමයි අපි කෙලින්ම මේ ඇටෙන් ඒක යොමු කරන්නේ ඒක මෙතෙක් කියපු කතාවල පේන්නේ කිසිවෙකුට කිසිවෙක් කෙරෙහි කරන්න දෙයක් නැත. නෑ මේකට ඒක නෑ. දක්වනවයි දක්කනවයි කියලා දෙකක් තියෙනවා. සාසනයේ දක්වනවා කරනවා දක්කන්නේ නෑ. අපේ සාසනය. කොහොමද සිදු වෙන්නේ ආපදාවක් එනකම් පොඩ්ඩක් ඉන්න. එතකොට තේරෙනවා. ලේසිම වැඩේ තමයි ආපු දවසට තේරෙයි. එතෙන්දී ඔක හදන්න බෑ. කල්යතු කරලා තිබුණොත් ආපදාව නාවක් දිනු. සූදානම් වෙලා අනින්නේ. මොකද ආපදාව දාන්න දැම්මට පස්සේ කට්ටිය තටා කියලා යනකොට තේරෙයි. කල්යතු සූදානම් වෙලා හිටියොත් එච්චරයි. ඒ නිසා සූදානම් ශරීරේ. නිසා ඉුවයිදී ඉතින් අය දෙසරයක් කල්පනා කරන දෙයක් නෙමෙයි හැමදාම හැම සත්පුරුෂයෙක් විසින්ම හැම පඬිතෙක් විසින්ම සාදුවේ සම්මත කරන දේවල් වා හිත හිත ඉන්න යන්නවා. ඒ තීරමක් වෙන්නේ නැහැ. ඒක වඩන්න එකයි තියෙන්නේ. පුළුවන් තරම් වඩන්න. පුළුවන් තරම් පුරුදු වෙන්න ස්වභාවික ජීවිතයකට යන්න. හන්දනේ දා ඔය මහින්ද හමුදුර සෑහෙන ස්ට්‍රෙස් කරවෝකදී මේ ස්වභාවික ආහාරයක් ගන්න එක යහමතු කිව්වා මේ මේ මල් බවන වෙනකොට ගොටු කොල් ටිකක් වන්නේ. මතකද රෝසපාත්ති ගැන කියපු දෙයි. ඉතින් ඒව හිතෙන්නේ නැහැ බුද්ධහම කියලා හිතෙන්නේ නැහැ. ඇත්තටම කියන්නේ ගැඹුරු ධර්ම නෙවෙයි. ඒකෙන් කියන්නේ පුළුවන් තරම් back to the normal. ඒ කියන්නේ ස්වභාවික පොළොවට එන්න අහතේ යන්න එපා. ඈ? ඔව්. ඒක නිසා මෙව ඕනේ නැහැ, කොටකොල ඕනේ නැහැ. ඒ නිසා උඩින් යන්නේ අයි පාලෙන් යන්න බැරුවද කියලා තමයි අහන්න තියෙන්නේ. පයින් යන්, පොළොවේ යන්. එතකොට අපි වටන්න බෑ. පැදුරේ පුදිය ගම වැටෙන්නේ නැහැ. එතකොට අපි බේසික් නීඩ්ස් වලට අපේ මූලික අවශ්‍යතාවන් වලට විතරයි අපි මුල් තැන දෙන්නේ අතිශෝක්ති සහ මේ අඳුරේට. අඳුරේ තමයි මේ තේරම මේ වන් අප්මන්ෂිප් එකයි, ද්වේෂයයි ඔක්කොම ඇති කරන්නේ. බේසික් නීඩ්ස් වලට ගියා මොකුත් නැහැ. වැද්දෝ අතර මොන ප්‍රශ්නයක්වත් තිබිලා නැහැ. මොකද પરම්පරාවට දෙන්න දෑවැද්ද බුදලා නැහැ. ඌත් හම්බ කරන ගන්නවා, මූත් හම්බ කරන ගන්නවා. ඕනෙම ආගමක ඒගොල්ලන්ට ඒ දේවතා විශ්මතිය කරාම සමාධිය වෙනවා කියලා. ඒකට ඒක මිච්ඡා සමාධිය. අපිට කියන්න බෑ මිච්ඡා සමාධිය කියලා. මොකද ඒත් ඒකෙන් ඔය අපි මිනිස්සුත් කල්පනා කරන දිබ්බ චක්කු දිබ්බ සෝත ලබලා තියෙනවා. ඒ නිසා මිච්ඡා කියන්න බෑ. හැබැයි කවදාකවත් ඒක නිවනට යොමු වෙලා නැහැ. ඒ කියන්නේ බොජ්ජංග වෙන්නේ නැහැ. නිසා අපිව සාමාන්‍ය කතා කරාට මේ අපි මේ භාවනාකාරව කියලා හැම ආගමෙම ප්‍රසිද්ධිය කෙරෙන්නේ අපි හිතන බුද්ධ ධර්මවත් ප්‍රසිද්ධිය කෙරෙන්නේ නැහැ නමුත් මේ හැම ආගමෙම ওই සාස්ත්‍ෘත්ත්වපත් වෙලා කියන්නේ ඔය විශේෂයෙන් කියනවා නම් අපි නිදර්ශන වශයෙන් කියනවා නම් ඔය කතෝලික ආගමේ ඉන්න සාන්තුවරු ගත්තොත් 150ක් පිස්සලු 150ක් සාන්තුවරු. අධික බල ඇවිල්ලා තියෙන එක අධික සමාජීය කියලා තියෙන නැත්තම් සම්පූර්ණ මොලේ ක්‍රේල් වෙලා. ඒකම සාන්තුවරු. අපි කාට වඳිනවද දන්නේ. ඉතින් මේ සමාජයේ ඉන්න හොඳටම පිස්සු කිය මිනිස්සුත් මුළු ලෝකෙම නලවනවා නටවනවා. මුතුව සාන්තුවරුත් ලෝකේ ඉන්නේ. ඉතින් අපි අර සේන්ස්ලද සයිකෝපැත්ලද කියලා හොයන්න බෑ. අද භාවනා ලෝකේ හොඳටම ප්‍රසිද්ධයි. උගාක් වැඩ කරන්නේ සයිකෝපැත් කෙනෙක්. හරි අපි වෙලාව හරි තමයි. ඈ සමාධිය කියන්නේ බොද්ධංග ධර්මයක්. සමාධිය කියන්නේ බොද්ධංග ධර්මයක්. සමාධියට එන්න ඕනද බොද්ධංග ධර්ම වඩන්න කියන ඒක ප්‍රශ්නේ අහදලා අහන්න. සමාධි පොත් සම්බොද්ධංගය කියන එක හැදෙන්න සමාධිය තියෙන්න ඕනද කියලා අහන වගේ අහන්නේ.